අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවට පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ගරුකටි ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සැසිවාරය අපිට ආරම්භ කර ලබා දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන යනුවෙන් හිඳින ඉරියව්වට සතිය යෙදූ විට ආශ්වාස ප්‍රශ්වාස નિરાයාසයෙන් ප්‍රකට විය. එයට සතිය යොදා සිටින විට ආශ්වාස ප්‍රශ්වාස ගොරෝසු වී ක්‍රමයෙන් ඊතා දිගට කයට සිතට සතුටක්ද දැනෙමින් ඉහළ පහළ යන අයුරු නිරීක්ෂණය කළෙමි. විනාඩි කිහිපයකින් ආශ්වාස ප්‍රශ්වාසය කෙටි විය. ඊතා හොඳින් අරමුණට ලන් වී බලාගෙන සිටියෙමි. බාහිර ශබ්ද තිබුණ නමුත් ඒවාට සිත ඇදී නොයයි. ටික වේලාවකින් බෙල්ලෙන් පහළ ශරීරයෙන් නොදැනී ගිය අතර හිස කොටස පමණක් දැනෙන්නට විය. ඉන් අනතුරුව ආශ්වාස ප්‍රශ්වාස නොදැනී ගියේය. හිස මුදුන පමණක් ප්‍රකටව දැනුනි. එයට සිහිය යෙදූ අතර ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස නැතත් ආශ්වාස ප්‍රශ්වාස නැතත් ප්‍රකට විය. එය ඊතා සියුම් ස්වභාවයක් මෙන් දැනුනි. නැවතත් නොදැනී ගියේය. දිගටම මේ ආයුරින් ආස්වාස ප්‍රස්වාස ප්‍රකට වෙමින් නැවත නොදැනිමින් පැවතුනි. ඒකාකාරී බවක් පමණක් ඇත. ආස්වාස ප්‍රස්වාස නැති වූ පසු කෙසේ පිළිපැදිය යුතුද? කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔ සාමාන්‍ය භවනා සැසිවාරික හරස්කඩක් සිදු වෙන ක්‍රියාවලියක් තියෙන්නේ. ඒක ඉස්සරහට යනකොට ඔය පැයක සිද්ධ වෙන දේ ඒක විනාඩියට සිද්ධ වෙනවා. විනාඩි දෙකට සිද්ධ වෙනවා. ඒක තමයි අපි අර දිගට නිතිපතා භාවනා කරනකොට ලැබෙන ලාභේ. ඉතින් එහෙම වෙනකොට ඉඳ ගන්නකොටම මේ මම දැන් මෙතන කියන එකට අලුතෙන් ප්‍රයත්න කරන්න ඕනේ ඒක තමයි භාවනාව කියලා තේරෙන්නේ. නැත්නම් උජුං කායම් පනිදාය ඍජු කාය පරිමුඛං පරිමුඛං සතියෙන් උපට්ඨපෙත්වා උජුං කායම් පනිදාය එහෙම නැත්නම් කය ආභෝග කරනවා කියන එක තේරෙනවා. ඉඳගත් ගමන් කය හොඳට සම්මිතිකව සම්බරව තියෙනවා. ඒ නිසා ආනපන වැටීමක් වෙනවා. ඒක සාන්තිසීමක් වෙනවා. ආය ඇති වෙනවා. ආය නැති වෙනවා. ඒකෝට තේරෙන්න පටන් අර ගන්නවා මේ ඇති වෙන්නත් කවුරුත් පිටිපස්සේ නැහැ. නැති වෙන්න කවුරුකුත් නැහැ. ඇතිවීම නැතිවීම එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වේලා වෙනවා. සත්‍ය පැත්තකලා බලන්න. මෙතෙක් කල් දැක්කේ ඇති පැත්ත විතරයි. දැන් නැති වෙන හැටි දකින්නවා. නැති දෙයකින් ඇති වෙන හැටි දකින්නවා. ඒක අපේ ලොකු සාන්ති පොතේ ඉලියලා තියෙන සමත විදර්ශනා භාවනා මාර්ගයේ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වෙන හැටි, අහ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වෙන හැටි. දෙයක් තිබිලා නැති වෙන හැටි, නැති දෙයකින් දෙයක් එන හැටි. ඉතින් මේක දිහා බලනින්න අපේ හිත කැමති නැහැ. දැන් මම මොකද කරන්න ඕන කියලා? මොකද මේක දිහා බලන්න මම අවශ්‍ය නැහැ. ඊට පස්සේ මමයා දාන්න හදනවා. දැන් මම මොකද කරන්න ඕන? කියන්නේ තියෙන මොකක්වත් එපා. ඔයා වැත්තකටලා ඉන්න මේ කියනවා. ඉතින් මම මගේ හිත අහනවා. එතකොට එහෙම නිකම්ම ඉන්න බෑ. මට මොකක්ද තියෙන භූමිකාව? මම මොකද කරන්න ඕන කියලා. එහෙම කෙරුවොත් ඔය ස්වයංක්‍රීය සංසිද්ධිය නැතිලා යනවා. ඇඟිලි ගැසීම් සිද්ධ වෙනවා. දැන් මේ අමාරුවේ ඇඟිලි ගැසීමකින් තොරව, තණ්හාවෙන් තොරව, මාන්නෙන් තොරව, දිට්ඨියෙන් තොරව හුස්මක් ඇති වෙනව නැති වෙන ඉතාලම සියුම් තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. ඉතින් එතෙන්දී ওই ප්‍රශ්නේ එනවා. ඒ සාධාරණයි මේ කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. ඉතින් ඒ වෙලාවට කියන්නේ මොනවත් නැතුව තව කොච්චර වෙලා මේ කම්මැලිකම තියේදී ඉබේම දෙයක් ඉඳපු ගමන් මතුවෙනවා පේනවා. ඉබේම දෙයක් නැති වෙනවා පේනවා. ආහසේ වලාකුලක් මතුවෙනවා. ආහසේ වලාකුල නැතිලා යනවා. මූදේ රැල්ලක් මතුවෙනවා. මූදේ රැල්ල නැතිලා යනවා. කාන්තාරේ වැලි මේ කන්දක් ඇති වෙනවා නැති වෙලා යනවා. ඕකට කවුරක්වත් ඕනේ මේ වගේ මේ ශරීරයේ ඇති වෙන දේවල් වලට කවුරක්වත් ඕනේ අනේ ඕන් නැති තැන මමෙක් නැති මමෙක් මවාගෙන ඒ මමයත් එක්ක තමයි අපි රණ්ඩු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මමයා නිෂේධනය කරන්න මමයා ක්ෂය වෙන හැටි මමයා වැය වෙන හැටි මමයා නිරෝධ වෙන හැටි දකින්නයි ක්‍රමී හදලා තියෙන්නේ. ඉතින් වැඩ වැඩ මුලුවක් කරලා දවස් 10ක 5ක පුරුදු කරාට පස්සේ මේකට ඉක්මනට යන්න පුළුවන්. නියම ජීවන රටාවට වැටෙනාට පස්සේ සම්මා ආජීවයට බලන්න තියෙන මොනවත් නොකර ඉන්න පුළුවන් වෙලාව. ඒකවල තේරෙන පටන් ගන්නවා දවස් පුරාම මේ යමක් නොකර සිටීමේ අයිතිවාසිකම මානව අයිතිවාසිකම අපිට තියෙනවා. හැබැයි දිගටම හෘදේ වස්තු ගහනවා. දිගටම ආහාර දිරවනවා. දිගටම රුධිරේ ගමන් කරනවා. දිගටම කෙස් ඇයෙනවා. දිගටම දත් ඇවෙනවා. ලොම් වැවෙනවා. ඉතින් ඒගොල්ල කයවත් අහන්නේ නැහැ අපි දැන් මොකද කරන්න ඕනේ කියලා. ඒ වගේ කය එහෙම හිතට කියන්නේ ඔය වැත්තකටලා ඉන්න. නැත්නම් විඥාණයට ප්‍රතිෂ්ඨාවක් දෙන්න එපා. විඥාණය අපපතිට්ඨිත කරන්න. අනිදස්සන කරන කරලා බලහන් හිටපුවාම මේ හේතුඵල ධර්මයේ පේනවා. හේතු ඇති වෙනකොට උස්ම ඇති වෙනවා හේතු නැතිකොට නැති වෙනවා. යමෙක් හේතුඵල ධර්මයේ දැක්කේ නම් ධර්මයේ දකියයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. යමෙක් ධර්මයේ දකි නම් හේ මා දකි. මේ හේතුඵල ධර්මයේ දකින්න මම අයින් වෙන්න ඕන. මම නැතු මේක අවිස්සීම සහ tempat වීම සිදු වෙනවා. ඉතින් මේක දිහා යමක් නොකර බලා සිටීම තමයි රූප ලෝකයෙන් සමුගැනීමේදී භාවනාවට ප්‍රවිෂ්ඨයේදී පළවෙනිම තැන. ඊට පස්සේ තමයි ඊතුරු ගැඹුරු භාවනාව සිද්ධ වෙන. මේක නිවන නන් නෙවෙයි. ඒවන අපි පුරුදු වෙනවා දෙයක් ස්වයංක්‍රීය වෙන්න ඇරලා අනායාසයෙන් වෙන්න ඇරලා දේශ බලා සිටීම පුරුදු වෙනවා. එතකොට වෙන පැත්තකින් කියනවනම් සතිය අරමුණක් නැති වෙලාවේ පවතින හැටි බලන්න පුරුදු වෙනවා. එතකොට අරමුණ එනවා. එතකොට ඒක අරමුණු කරනවා. ඊට පස්සේ අරමුණ නැති වෙනවා. ඒ අරමුණ නැතිව අරමුණු කරනවා. ආහන්න විදිහට ගියාම සතිය නිකන් ආහත්‍යන්තරාවක් පොළොව දිගේ ගිහිල්ලි වල්ලා පොළොව අහසට ඉස්සුවා වගේ. මොකේද හිටලා තියෙන කියලා කියන්න බෑ. ඒ නිසා පුළුවන් තරම් මේක උරු කරගන්න ඉන් එහාට බොහෝ විට භාවනායි බේම සිද්ධ වෙනවා. මොකද මම ඇඟිලි ගහන්න නැති නිසා අන්නේක ලෑස්ති වෙලා මේ දේ උපේන ක්‍රමයට ගරු කරලා ඉපියාට පස්සේ ධර්මයටම ගෙනියන්න ආරින්. සතියටම මේ ගෙනියන්න දැරලා කොච්චර වෙලා නිහඬව ඉන්න පුළුවන්ද කියන එක තමයි බලන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ වූ ආශ්වාසය මුල මැද අග ස්පර්ශවන ස්ථානය නාසයේ ඇතුළත කෙළවර ප්‍රශ්වාසය නාසිකාග්‍රයේ ස්පර්ශවන ආකාරයත් එහි නොයෙක් විෂමතාත් ගැන සතිමත් වීමි. අවස්ථා කිහිපයක කකුල්වලත් ශරීරයේ නොයෙක් ස්ථානවලත් වේදනා සමනය වී සිත මුල් කර්මස්ථානයෙහි ටික වේලාවක් පවත්වා ගන්නටත් සිදුවන දෑ පිළිබඳව සතිමත් වන්නටත් උත්සාහ කළෙමි. සිත යම් යම් අරමුණු පසුපස යන ආකාරයත් පසුව සුපුරුදු අරමුණට පැමිණෙන ආකාරයත් ගැන සතිමත් වීමි. සිත බොහෝ අවස්ථාවල මුල් අරමුණෙහි පිහිට වුවත් සුළු මොහොතකින් වෙනත් අරමුණු කරා ඇදී යන බවත් වරහන් ඇතුලේ විශේෂයෙන් රාගික අරමුණු අත්දැකීමි. සිත එක අරමුණක වරහන් ඇතුලේ මුල් කර්මස්ථානයේ පවත්වා ගන්නට හුස්ම ස්පර්ශ වන ස්ථානය බලපාන්නේද සිත මුල් අරමුණෙහි වැඩි වේලාවක් පැවැත්වීමට වාඩි වී සිටින ඉරියව්ව හුස්මෙහි රිද්මය බලපාන්නේද පහදා දෙන්න උතුම් තෙරුවන් සරණයි ඔය ඇත්තටම අර එක ආරමුණකම වැඩි වේලාවක් පැවැත්වීම කියන එක අපි අර අභ්‍යාසයට ගන්නේ හිත යම් ප්‍රමාණික කර කර ගන්නට. ඊට පස්සේ අපි මේ අරමුණෙන් හිත පිට ගියත් අරමුණේ නැති බව දන්නවා. ඊට පස්සේ අපව ගන්න බව දන්න. ඒකට දන්නවා එකම අරමුණේම තිබීම අත්‍යවශ්‍ය නැහැ. පහු වෙනකොට වෙන අරමුණට ගිහිල්ලා ආවත් ගිහිල්ලා ආව බව දන්නවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ මූල අරම මූල කර්මස්ථානයේ මුල් කරගෙන වැඩේ කරාට අනිකුත් ධර්ම තිබුණට හිතතර හිත නරක කරගන්න නැතුව. ඒකට ඉබ්‍රහීම පණ්ඩිත ස්වාමීන් වහන්සේ දෙනවා මෙහෙම නිදර්ශනයක්. අපි ගෙදරක කෙල්ලෙක් ලොකු වෙලා හරි දීගයක් කාලා හරි උපන්දින උත්සවයකට හරි අපි අමුත්තන් ආරාධනා කරනවා. ඒ අමුතු ආරාධනා කරන ලිපියේ සඳහන් කරලා තියෙනවා අසවල් වෙලාවට තමයි ප්‍රධාන අමුත්තා ඉන්නේ කියලා. ඉතින් ඊට කලින් අමුත් වෙනවා. ඒකට ගෙහිමියා නිතරම අර අමුත්ත එනකොට පිළිගන්න ලෑස්තිලා ඉන්නවා. හැබැයි ප්‍රධාන අමුත්තට වෙලාව එනකොට එයා ගේ පන්නලා ගිහිල්ලා වැට ළඟට ගිහිල්ලා එතන මේ ගොක්කත්තක් හයි කර කර පීත්තපටියක් තියලා අමුතර දීලා ඒක කප්පවල අය ආණ්ඩ ගහගෙන ඇවිල්ලා මේ විවෘත කරලා කතාවක් පවත්තලා යනකම්ම ඒ වෙලාවේ පොඩි දෙවිලි අමුත්තන්න සලකන්නේ නැහැ. එimhe ඔක්කොමලා දන්නවා මෙයා ප්‍රධාන අමුත්තයි කියලා. ඉතින් අනික් වෙලාවට නමුත් වෙනවා. ඒකට දරුවෝ ගෑනු මිනිස්සු ගිහිලා කතා කරනවා. ප්‍රධානවත්ත ඉන්නකම් ප්‍රධානවත්තත් එක වැඩ. ගිය ගමන් ආයසරයක් අර අම්තන් කියනවා නේ සමා වෙන්න මම ඒ වෙලාවේ වැඩක්. කවුරුත් තරහ වෙන්නේ නැහැ. අනිත් වගේ ප්‍රධානවත්ත ඉන්නේ ගොඩක් වෙලාවට උත්සවයි. හැබැයි ඉන්න වෙලාවේ තරහ කරගන්න එපා. ඒ නිසා නමන් නිතරම යා ගැන බලනවා. ගිය ගමන් අනික් කමුත්තුත් එන්න කියලා ආපු කට්ටිය ඒ කට්ටිය කියන්න බෑ දා දොස් කියලා මේ ප්‍රධාන මුත්තෙන්ද මට බුලත් අතක් දුන්නේ නෑ මට කතා කෙරුවේ නෑ. එයා කිතේ ප්‍රධාන මුත්තයි නෝඩ බෑ. එහෙම නැත්නම් ඊටු අමුත්තු ඒත් අමුත්තු තමයි. ඒතර කවදා හරි තේරේ කොයි දේ කොයි රූපාරම්මණය ගත්ත සතිය පිටවන්න පුළුවන්. එතකොට ආස්වාස් ප්‍රසාරයේ සතිය පිටු වෙකරන්න බිම්බි මැකිලිව සතිය පිටවන්න පුළුවන්. සක්මනේදී වම දකුණේ සතිය පිටවන්න පුළුවන්. දත්මනේකට සතිය පිටවන්න පුළුවන්. බත් කනකොට යනකොට එනකොට අත නමනකොට අත දි ගන්නකොට ඔක්කොම රූප ආරම්මන. ඒකට තියෙන ඔය කොයි ආරමුණත් එකයි. ප්‍රධානමුත්ත නැති වෙලා වගේ. ඊට පස්සේ ඒ රූප ආරම්මන පිළිබඳව මේ පරිචයකට පූර්ණ භාවයට ගියාට පස්සේ තියෙනවා මේ හැම අරමුණක් විශේෂයෙන්ම විඳීම වෙනස් කියලා. ආස්වාසේ විඳීම ප්‍රසවාසයට වෙනස්. ආස්වාසේ මුලට වැඩිය මැද වෙනස්. මැදට වැඩිය අග වෙනස්. ඒකට පේනවා මේ අරමුණ කියලා රූපාරම්මනේ සටහන් ආකාර ගත්තට ආකාර නිමිති ලිංග ගත්තට ඒ හැම එකටම නම් කරණයක් තියෙනවා. එහෙම නැත්නම් වෙන්කොට හඳුනා ගැනීමක් තියෙනවා. ಉದ್ದೇಶය කියලා එකක්. එක එක නම් වෙන්කොට හඳුනනවා. ඊට පස්සේ පේනවා අරමුණ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අපි හඳුනා ගන්න දාන ලේබල් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා මුරුදු, මෙයා ගොරෝසු, මෙයා හරි, මෙයා වැරදි, මෙයා කළ යුත්තක් නොකළ යුත්තක් කියලා. ඒකට තියෙනවා මේ හැම අරමුණක්ම අපේ හිතට ඇවිල්ලා පාටක් දාලා යනවා. විවරණ කරනවා. ඒකේ වෙනසක් තියෙනවා. මොක ආවත් අපි ಉದ್ದೇಶයක් තියෙනවා. එයාට වෙන්කොට හඳුනා ගැනීමට අනන්‍යතාවයට නම්බරයක් දානවා. නම්බරේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඔක්කොමලා රූපාරම්මන ගමන. එතකොට තේරෙන පටන් අර ගන්නවා වේදනා වේදනාන විඳීම් ශේෂ්ත්‍රයේ අපි ළඟ තියෙන විවිධ නම් වණන්. හැබැයි කොයි එක වින්දත් විඳවන එක තමයි තියෙන්නේ. අන්තිමට ඒකේ මේ හොඳ මේ නරක මේක වේවා මේක නොවේවා නැති වෙන විනිශ්චය අඩු වෙච්ච ගමන් අපි නාම අරමුණ වලට පුරුදු වෙනවා. ඒ දුන කොයි අරමුණ ආවත් කුප්පණ එක තමයි කරන්නේ. කොයි අරමුණාවත් ඉද්දන එක තමයි කරන්නේ. අපි ඒ කුප්පන රුප්පන ඉද්දන දේවල් වලට රූප ආරම්මන කියනවා. ඒකට විදීම් ශේෂ්ත්‍රයත්. ඒතකොට හිතේ අනේ හරි අනේ වැරදි මේක හොඳයි මේක නරකයි කියලා චිත්තානුපස්සනාවක් කරනවා. ඊට පස්සේ අර රූපයට සමහිත දැම්මට පස්සේ වේදනාවට සමහිත දැම්මට පස්සේ චිත්තානුපස්සනාවට හිත ගියාට පස්සේ පේනවා මේ හිත සිදුවෙන හැම දෙයකම කතන්දර හදනවා. මේක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා කතන්දරය හදන නිසා ඊගාවට එන අරමුණ බලා ගන්න වෙලාවක් එන්නේ කතන්දර දිගේ යනවා මේ. වැල්වට අර. ඒ කොයිලාකාර හිත කී කරු කර ප්‍රශ්‍රමයේ අරමුණ එක එක එනවා. එනේන වෙලාවට විඳීම් ශේෂ්ත්‍රයක් කරනවා. එනේන වෙලාවට අපි වත් කතන්දර හදනවා. නැතු එනේන එකට යන්න ඇරියොත් පේන්න පටන් ගන්නවා ඉඳගෙන තක්මනේ ඉන්නවගේනේ රූප බලනකොටත් ඕක තමයි වෙන්නේ. සද්ධාහනකොටත් ඒකයි. ඇහි කනේ නාසයේ දිවි. ඉතින් අර රූපයෙන් වේදනාවෙන් දිගට දිගට දිගට යනකොට හැමදේම සිල්ලර් බිස්නස් කරපු එක වාසේ තොග බිස්නස් එකට දාලා රූප අයින් කරනවා. ඊට පස්සේ වේදනා සිල්ලර් බිස්නස් කියලා ඒක තොග බිස්නස් වල අයින් කරනවා. චිත්තය සිල්ලර බිස්නස් පොඩි පොඩි දේවල් බැන තොග තොග බල විස්තර බලවෙන්න ඔක්කොම තොගේට දාලා යනවා. ඔහොම මේ අපි අපි කුප්පන අපි මාළුකට සලකන දේවල් ඔක්කොම පොදියට දාලා මල්ලකට දාලා තොග බිස්නස් එකට යන්න ගියාම සැලෙන ගතිය නැති වෙනවා. පොඩි ළමයි වගේ සත පහට 10ට දඟන්න පොඩි කාලයක් තිබුණා අපේ ජීවිතේ. නමුත් වැඩි මහල්ලෙක් කියලා රස්සාවක් කරන වෙලාවේ රස්ස පහේ දා බල බල ඉන්න වෙලාවේ ලක්ෂ දෙකකට තමයි දඟලන්නේ. අන්තිම ප්‍රාණයට ඒකත් ගණන් ගන්න නැතුව අර දෙයකට සැලෙන ගතිය එන්න එන්න අඩු වෙනවා ඉතින් ඒක තමයි මේ පරියන්කේදී සිද්ධ වෙන්නේ මේ තාම අපි ඉන්නේ රූප ලෝකේ රූප ලෝකේ ඉක්මවන්න ඕනේ අපිට වේදනා ලෝකෙට නාම ලෝකෙට යන්න ඒකම තමයි ඒකෙත් කරන්නේ ඒකේ මට්ටම් කීපයක් තියෙනවා වේදනා පසන චිත්තාන පසන ධම්මාන පසන නැත්නම් වේදනා සංඥාසී චේතනා විඥාන ඉතින් එක එකන එක එක වලට යනවා හැබැයි ඔක්කොම හැම කෙනාම කළ යුතු නැහැ වේදනා චරිතයේ තියෙන එක නම් සංඥා චේතනා ගැන ඉච්චරම ගණන් ගන්නෑ. සංඥා චරිතයේ තියෙන එක නම් වේදනා චේතනා ගැන ඉච්චර ගණන් ගන්නෑ. චේතනා චරිතයේ තියෙන එක නම් සංඥා වේදනා ගැන ඉච්චර ගණන් ගන්නෑ. එක එක අපි චරිත ගොඩක්. එක එකන එක එක වෙලාවට එක එක චරිත රංගපාන. ඒ නිසා ඔක්කොම දැන ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් පොත් කියවලා බලන එක නම් ඔක්කොම ඉගෙන ගන්න හදනවා. එතකොට පෙරහැර ගිහිල්ලා. ඒ නිසා මේ යන ක්‍රමෙම ළඟ ළඟ වෙන්න පටන් ගන්නවා ළඟ ළඟ වුණාට රූපයෙන් වේදනාවට පැනීමක් සිද්ධ වෙනවා ඒකට අපි සාදර වෙන්න ඕන අර පාඩම් පන්තියේ පළවෙනි රූපයෙන් ගත්ත පාඩම් පන්තිය අපි නාමයට යෙද වෙනවා ඒ නිසා ඒක අතහරින්න එපා ඒකත් ඇදුව ඉදිරියට එක තමයි කරන්න තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ 3 4 පරයන්ක භාවනාව මෙහිදී පරයන්කයට සිත පිහිටුවීමි එය තුල සිත තැම්පත් විය ආශ්වාස ප්‍රශ්වාස විමසීමට උත්සාහ කළද එය පිළිබඳ කිසිදු දැනීමක් නොවිය. මෙහිදී ආශ්වාසය ප්‍රශ්වාසය કૃතිම කර දැනගන්න දෝ යන සංඥාවක් ඇතිවිය. මේ අතර විටින් විට හුස්ම රැල්ල දැනිනි. නමුත් කිසිවක් ප්‍රකට නොවිය. එම නිසා පර්යංකය තුල සිත පිහිටුවා සිදුවන දේ දෙස බලා සිටියෙමි. එවිට කිසිවක්ම නොදැනී ගියේය. පසුව ටික වේලාවකින් අවදි වූ වාසේ දැනිනි. උදරයේ වම්පස තද කරන ස්වභාවයක්ද ඉහළ පහළ යන බව හොඳින් ප්‍රකටවම දැනිනි. නමුත් සුළු මොහොතකින් එය නැති වී ගියේය. මං කිසිවක් නොකොට සිතින්ම මුළු කයම නිරීක්ෂණය කළෙමි. එවිට කයේ ඇතිවන සියලු වේදනා සිතින් බලා ගතිමි. කය ඇතිවන සියලු වේදනා සිතින් බලාගතිමි කියන එක යටින් ඉරක් ඇඳලා තියෙනවා. කාමරයක් තුල සිටින අයෙකු එහි ඇති භාණ්ඩ දකින සේවිය කොන්දේ පාදවල විටක උදරයේද වේදනා විය. නමුත් ඒ තුල ගැටෙන බවක් නොවිය. වේදනාව තුලද කය සංසිඳුණු බවක් දකිමි. ස්වාමින් වහන්සේ මේ తත්වය කුමක්ද? මෙවැනි විටක කෙසේ පිළිපදින්ද? උපදේශ පතමි. තෙරුවන් සරණයි. ඔය කියලා තියෙන කරලා තියෙන ක්‍රමයේ තමයි වැඩේ. මොනම ප්‍රතික්‍රියාවක් කරන්න නැතුව බලනින්න. සතිය නැත්තම් අඳුරු කාමරයක් ඇතුලේ අපි බලනින්න. මොනවා වෙනවද කියලා දන්නේ ඉතින් සතිය කියන්නේ ස්විච් එක දාලා දෙනවා. අන්ධකාරයේ තේලප්පජ්ජෝතන් ධාරෙය්‍ය. අන්ධකාරය තිබුණ කාමරේ දැන් තෙල් පහනක්පත් වුණාට පස්සේ දැන් අරකේ බඩුව මෙතෙන් යනවා මේක මේක කියලා දේවල් වල වෙනස වැඩි. පහන නැත්තම් අපි අන්ධකාරය අත ගන්නව මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා නිතරම ස්විච් එක දාලා තියාගන්න කියනවා අවදියෙන් ඉන්න. එනකොට මේක ඇතුලේ වැඩ ලක්ෂිකුත් එකක් කරනවා. එකකට ඔක්කත් මාව අවශ්‍ය නැහැ. ජීජිම පරියන්කේ ඉන්න වෙලාවේ ওই එකම දෙයකටත් මම අවශ්‍ය නැහැ. එකම දෙයකටත් මාන්නේ අවශ්‍යත් නැහැ. එකම දෙයකටත් තෘෂ්ණාව අවශ්‍යත් නැහැ. ඒ නැතිව තියෙද්දි දඟලන එක තමයි මමයා කියලා කියන්නේ. ඒකෙන් හිත කරදර ගන්න එක තමයි මාන්නක්කාරකම අවමාන්නේ කියලා කියන්නේ. ඉතින් මේකේ අරක හොඳයි මේක නරකයි මේක ලොක් කැල මේක පුංචි කැල කියලා තෝරන එක තමයි තෘෂ්ණාව කියන්නේ. තොගීර බලන්න හිටියොත් මේ වැඩි ලස්සනට යන. දැන් වැඩමුළුවට ආවම මම කියන්නේ දැන් අපි සංඝයා වහන්සේලා කියනනම් පන්සල් ගැනයි කියන්නේ. ගිහියෝ ඉන්නවනම් ගෙවල් දොරවන්නේ. දැන් මේ ගිහියෝ මේ භාවනා කරනකොට ගෙවල් දොරවල කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කාර්දරකාරයෝ ටික මේනේ. ගෙවල් වලුවෙන්ස් කියනවා අනේ දවස් 15 භාවනාවල් තියෙනවා නම් ඒ තරමට හොඳයි සංඝයා වන්තල ඉන්නකොට පන්තලේ අනික් කට්ටිය සන්තෝෂෙන් ඇති. අනේ අවිත කරදර කරන්නේ මේ දවස්වල ගිහිල්ලා භාවනාවේ වැඩ යනවා ෂෝක් එකට. අපි මැරුණා කියලා හිතන්නේ ලෝකෙ මොන්නම වෙනසක්වත් නැහැ ওই විදිහටම යනවා. අපි හිතන්නේ මොනේ අපි මැරුණ නැත්නම් හේතු උදේට ඉර පායන එකක් නැහැ. පාන්දර කුකුළු අඬලන එකක් නැහැ. බුදුමම තමයි කිරුම මම තමයි බබාහමි මම තමයි රාලහමි කියලා හිතාගෙන ගමේ රාලහමි පිස්සු අපි නැති උනා කියලා මේක හොඳට යනවා තිබුණට වැඩි හොඳට ඒ නිසා මම අයින් කරලා බලන්න මාන්නේ අයින් කරලා බලන තෘෂ්ණාවත් වැඩ ලස්සනට සමලෙලට අතු නැමුණා වගේ ඒක දිහා බලන එක තමයි ජීවිතයේ තියෙන සුන්දරකම ස්වභාව සිද්ධියට ඉඩ දීලා බලාගෙන ඉන්නවා මේ Tamange කය බලවට පස්සේ මම බැලුවට පස්සේ අපේ බලන්න පුළුවන්කමක් එනවා ඊට පස්සේ සමස්තයම බලන්න පුළුවන්. ඒ නිසා කියනවා අතිපණ්ඩිත සම්පණ්ඩිතයෝ සමාජයට මෙහෙ කරති අතිපණ්ඩිතයෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. ඔය එහෙ මෙහෙ කිරිලන්තර වෙච්ච ගමන් සමාජේ টොප් එකට දුන්නා. මම යගේ වැඩිම ඇඟිලි ගහන්නේ. Tamanට අදාළ නැති ශේත්‍රයයි අදාළ ශේත්‍රයයි ඉබේ වෙන දේවල්ට ඇඟිලි ගන්න. බුදුරණන් අපිට පොඩි සෙල්ලමක් දාලා කියනවා කය වචන දෙක පොඩ්ඩක් නතර කරලා හිත දිහා බලහින්න බෝ. ඕකට බින්දුවටම බසපන්. මේ දෙක තීටි කරන්න බෑ. මේ දෙකත් නතර කරලා බින්දුවට බලපන් චෝක් එකට ඉන්න පුළුවන්. මැරෙලා නෑ. නිින්ද ගිල්ලත් නෑ. අසතියත් නෙවෙයි. හොඳම වෙලා ඒ චිත්තක්ෂණේ පමණමයි අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි ආංශික ජීවිතයක් තියෙන. අර වෙලාවේ gediya pitima ජීවත් වෙන නිසා ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. ඉතින් සාසන සම්පත්තියට ගියාම කියනවා මේ බත් පිඟානට ලුණු දාන්න ඕන කමක්වත් නැහැ. ටෙම්පරාදු ඕනෙත් නැහැ. උම්මලකට ඕනෙත් නැහැ. මේ කන්න පුළුවන්. කරන්නම බෑනේ. මම ඇවිල්ලා කියනවා ඒකට මම නිකම්ම නිකම් පඩි ගන්නද මමත් මොනවාරි කරන්න ඕනේ මටත් දෙන්නකෝ භූමිකාවක් කියලා පැහෙන්න හදනවා. කියන්නේ පොඩ්ඩ වාඩිලා බලන් ඉඳපන්. ඒකට කටුකුරුසි සාංශ කියනවා දැන් අපි ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවනවා. විනිශ්චයකාරත නඩුවක් නැත්තම් දැන් විනිශ්චයකාරට මොකක්ද ඇත්තත් නඩුවක් තියෙනවා අම්මා උසාවියේ නිස්සද්ද වෙනු ශ්‍රේෂ්ඨ විනිශ්චයකාරතුමා එනවා උගත් විනිශ්චයකාරතුමා එනවා නඩු නැත්නම් බින්දුවට බහිනවනේ දොස්තරලගේ හුලම් බහිනවනේ ලෙඩු නැති ඉස්පිරිතාලයක් දැක්කොත් කැමති වෙයිද දොස්තරලා නඩු නැති උසාවියක් දකින්න කැමති වෙයිද විනිශ්චයකාරයෝ ඒගොල්ලෝ කියයි ඒක මහා වසනින්දාවක් නේ මෙහෙම මෙහෙම කරගෙන ඉන්න අපිට නඩු නැත්තම් බෑ ඇත්තටම තියෙන හරියක් නඩු තියෙන්නේ නීතිය තියෙන නිසාමයි නැත්තම් බල්ලන්ට නඩු තියෙනවා උදුන්න නීතියක් නැහැ වල්බල්ලෝ කවදාකවත් ඉන්ජෙක්ෂන් ගහලා තියෙනවා අහලා තියෙනවා ලෙඩ වෙච්ච ගතියක්වත් උදුන්න දොස්තරල නැහැ බලු දොස්තරල නැහැ දොස්තරලම තමයි බල්ලන්ට ලෙඩ ආදීනේ බල්ලන්නේ අපිටයි නීතියෙන්මයි මේ අපි සහෝදරයෝ එකිනෙකා කාකට වැටලා තියෙන්නේ. පොඩ්ඩක් බලන්න ඇඟ ඇතුලේ මේ සාධාරණ නීතියට යන්නදලා මම යට පොඩ්ඩක් පෙන්ෂන් අරින්නකො මම පොඩ්ඩක් කියන්න උතන බෙන්ච් එකේ වාඩි වෙලා නිකන් හිටපද උසාවියේ නඩු නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ දැන් නඩුකාරය තමයි පාරට බහින්න එහෙම වෙන්න පුළුවන් ද අපේ අයිතිවාසිකම් සඳහා නඩු එන්න ඕන කියලා බුදුරජාණන් අපිට උගන්වන්නේ අමුතු පාඩමක් ඒකල බලන්න මේ මමය නැතුව, මාන්නේ නැතුව, දෘෂ්ටි නැතුව ඉන්න පුළුවන්කම මැරෙන්න ඉස්සලා දැක්කනම් ඊටපතා ඒ සඳහා ජීවන රටාව සකස් කරන එකට කියනවා සම්මා ආජීවය කියලා. ඒ සඳහා කරන කර්මාන්තර කියනවා සම්මා කම්මාන්ත කියලා. ඒ සඳහා කරන වචන කියනවා සම්මා වාචා කියලා. ඉන් එපිට මේ අනුන් අවුස්සන තමන් අවුස්සන වැඩ කරනවා නම් ඒ වලේ වචන දාන්න බෑ. ඒ නිසා මෙතෙන්ද ගිය කෙනාට තේරෙනවා දැන් මොකක් විය යුතුද සම්මා ආජීවය කියලා. මොකක් වේ යුතුද සම්මාකම්මන්තේ කියලා. මොකක් වේ යුතුද සම්මා වායාම කියලා. ඒවා විරති චෛතසික වශයෙන් උදව් කරන්නේ. ඒ නිසා මේ தත්ත්වේ පැවැත්වීම සඳහා සුතු සුදුසු ජීවන රටාවක්, සුදුසු කර්මාන්තයක්, සුදුසු වාග් විලාසයක් පුරුදු කරගන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පරයන්කයේදී සිටින විට මම දැන් මෙතන සිටිනවා යනුවෙන් මෙනෙහි කරමින් සිටින විට සිත තැම්පත් වෙනවා. එක අරමුණකට ගැනීමට හැකි වෙනවා. ක්‍රමයෙන් යටිකය දැනීම නැති වෙනවා. පසුව ක්‍රමයෙන් උඩුකය පිළිබඳ දැනීම නැති වෙනවා. එවිට හුස්ම ඉහළට ගැනීම පිටවීමට වඩා හොඳින් දැනෙනවා. මම දැන් මෙතන යනුවෙන් හොඳින් දැනෙනවා. පරයන්කේ හොඳින් සිටින විට වේදනා නොදැනී යනවා. පැයකට ආසන්න කාලයක් සිටින විට කොන්දේ වේදනාව, දනහිස්වල වේදනාව දැනුණත් වේදනාව මෙනෙහි කරමින් තවදුරටත් පර්යංකයේ සිටීමට උත්සාහ ගන්නවා. ටික වේලාවකින් වේදනාවට පෙරදී ඉන් මිදෙන්න සිදු වෙනවා. වම දකුණ මෙනෙහි කරමින් සක්මනේ යෙදෙන විට සමහර අවස්ථාවලදී බාහිර අරමුණු කරා සිත දුවනවා. නැවත ආපසු එනවා. සමහර වෙලාවලදී මළුවේ කොන දක්වාමත් ආපසු ආරම්භක ස්ථානය දක්වාත් සිත නොකැඩී යාමට හැකි වෙනවා. සමහර වෙලාවට යටිපතුල මුළුමනින්ම පොළොව සමග ස්පර්ශය පිළිබඳව මෙනෙහි කරමින් යනවා. සමහර වෙලාවට යටිපතුලේ එක ස්ථානයක් උදාහරණයක් වශයෙන් මහපට ඇඟිල්ල විලුඹ හෝ යටිපතුලේ මැද ස්ථානයක් පිළිබඳව වැඩියෙන් මෙනෙහි කරමින් සක්මන් කරනවා. එවිට වඩා හොඳින් සිත එම ක්‍රියාවලිය කෙරෙහි අවධාරණය වෙනවා. ඔසවනවා, ගෙන යනවා, තබනවා. සක්මන තවම ඊතරම්ම දියුණු වී නොමැති බැවින් බාහිර අරමුණු වලට ගොස් සිත පිට යනවා වැඩිය. ගෞරවනීය ස්වාමින්වහන්සේ මාගේ වැඩි වැඩි දුර දියුණුව සඳහා උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. මේක මේ විදිහට කියන්න පුළුවන් අපි සතිය වඩනකොට සම්පජඤ්ඤයට දොර ඇරෙනවා සම්පජඤ්ඤයට පෑදෙනවා සම්පජඤ්ඤය කියන්නේ ඉරියව්වක ඉඳලා තව ඉරියව්වට යනකොට ඉරියාපත සංදි කියලා කියනවා ඒකෙදී සතිය පවතින හැටි අපි ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න තාකල් වේදන නැහැ ටික වෙලා ගෙවුන කොන්දේ අමාරු කකුල අමාරු වෙලා අපිට හිතන බෑ දැන් කරන්න බෑ ඔන්න නැගිටිනවා නැත්නම් කකුල දිගා වෙනවා එතකොට අර ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා මේ වේදනාව නිසා මම slowly mindfully silently නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව නැගිටිනකොට බලන්න පුළුවන් අර මෙතෙක් වෙලා තිබුණ සතිය අරමුණ වෙනස් කරාට සතිය තියෙනවද කියලා ඉරියව්ව වෙනස් කරාට සතිය තියෙනවද කියලා වේදනාවක කකුල නිසා නැගිටලා පස්සේ වම දකුණට යනකොට ඒ අර ගත්ත සතිය මේකට යන හැටි ඊට පස්සේ සක්මණේ කියලා වලට ගිහිල්ලා හැරෙනකොට අර මැදදී වවාගත්ත සතිය හැරෙන වෙලාවේ තියාගෙන ඉන්න පුළුවන් ද කියන කියනවා ඉරියාපත සංදි කිය. ඒ වෙලාවට බුදුජානනාංශේ දේශනා කරපු ඔය සම්පජඤ්ඤය සම්පජඤ්ඤ පබ්බයේ හතරක් පෙන්වලා දීලා තියෙනවා. සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය සහ ගෝචර ගෝචර සම්පජඤ්ඤය කියලා. ඉතින් ඒ ඒ වෙනස් කරන්න හේතුනේ කොන්දේම ප්‍රශ්නයක් නෑ. නැගිටිනකොට මම යන්නේ සත්‍යපට්ඨානේ ඉඳගෙන ඉඳලා තියෙන භාවනාවෙන් නැගි සක්මන් භාවනාවෙන් ගෝචරය ඇතුළේම තමයි. මේකේ සාර්ථකත්වය බලන්න තියෙන අර ඇති වෙච්ච සමාධිය කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව යන්න පුළුවන් හිටගෙන ඉන්න එකට. ඊට පස්සේ සප්පාය. මේක තාම භාවනාවට ගැලපෙන දෙයක්. අසම්මෝහය කියලා කියන්නේ මේ තිබුණු සතිය අනේ මට සතිය වේදනාව අනේ මට භාවනා කැඩුනාම අනේ මට නැගිටිනවා කියලා පශ්චාත්තාපේ නැතුව අර තිබුණු සම්මෝසාවකින්තරෝ ඉරියාපත මාරුවට යන්න කියලා. ඉතින් ඉරියාපත මාරුවට යන්න ඇත්තටම සතිය හැලහැප්පෙනවා. නමුත් කැඩෙන්නේ නැහැ. අනේ හැලහැප්පීම අඩු වෙන්න නැවතිල්ල වැඩ කරන්න කියනවා. ඒක අඩු කරන්න අදිෂ්ඨාන කරන්න කියනවා සතියට. ඒක අඩු කිරීම සඳහා තමන්ගේ නිකුත් වෙන සද්දෝලට අහුම්කම් දෙන්න කියනවා. තනිසද්ද වෙන්න ඉන්න කියලා. එතකොට අපිට තේරෙනවා මොන මොන හේතු නිසා හරි අපිට ඉරියව් වෙනස් කරන්න වුණාට මොන මොන හේතු නිසා අරමුණ වෙනස් කරන්න වුණාට සත්‍ය කැඩිය යුතුම නැහැ. ඉතින් ඒක සති සම්පජඤ්ඤය කියලා පස්සේ සතියෙන් සම්පජඤ්ඤයට යනවා. ඒක মালටි ටාස්කින් කියලා බොහෝ කෘත්‍යයන් එකවර කරන්න වෙන පරිපාලකයෙකුට හෝ ගෙදරක ඉන්න අම්මා කෙනෙකුට හෝ වෙනකොට එයා තමන්ගේ කෘත්‍ය කරන ගමන් අනිකුත් කෘත්‍යයන් අනුපාලනය කරනවා. කර්මයෙන් ඉදිරියට යනවා. ඉතින් එහෙම නැත්නම් අපිට මේ හැමදාම පරියන්කයට කරන බිම ඉඳගෙන භාවනා කරගෙන ජීවිතයක් ගත කරන්න බෑනේ. ඒ නිසා මේ විදිහට බාහිර හේතු නිසා හෝ අභ්‍යන්තර හේතු නිසා ඉරියව මාරු වෙනවනම් අරමුණ මාරු වෙනවනම් ඊයක ඉරියහරයකට කරදරයක් ගන්න නැතුව කොහොමද අපිට ඒ හරහා ඉරියාපත සංදිය හරහා සතිය පවත්න්නේ කියලා. මේ ਸਰවඥාන්සේ දීලා තියෙන උපමාවක් මේකටම නෙවෙයි. පුරුෂයෙකුට රජුරු උදහස් වෙනවා. ඒක නිසා මර දණ්ඩයක් නියම කරනවා. නියම කරනවා හැබැයි එයාට ස්වච්ඡන්දයට ඉඩ තියෙනවා. කියනවා හෙට නගර සෝබිනියක් වෙනවා මේ ගාමට විශාල සංගීත සංදර්ශනයක් පාත්‍රනවා. ඒ සෝබිනිය නටනවා, වයනවා, ගයනවා. එතකොට සල්ලාලියෝ ඇවිල්ලා සංගීත රෝබින් ඇවිල්ලා මේ රාජාංගනේ පිරෙනවා. මම බෝලෝඩල් තෙල් කලයක් තියෙනවා. පෙත්ත කපලා. ඔය පිටිපස්සෙන් ගහලෙක් ඉන්නවා. ඔබ මේ සෙනක නටන අස්තෙන් කලේ අරගෙන යන්න ඕනේ. කඳුලක් හරි වැටුනොත් බෙල්ල ගහලා දානවා. ඒ නිසා මේ යන මනුස්සයට නාටිකාංගනාවේ නටුම් බලන්නත් බෑ, කවි කියන්නත් බෑ, සින්දුත් බෑ. මේ ඉස්සරහින් මිනිස්සුන්ගේ පැරද්දකට හරි හැප්පුණොත්, තෙල් කලේ හැලුණොත් බෙල්ල යනවා. ඒකට මේ මනුස්සයා කොහොමද මේ මිනිස්සුන්ට රණ්ඩු කරලා වැඩක් නැහැ, රජුරෝ බලන් ඉන්නවා. අර සෙනග මැදින් තෙල් හලා ගන්න නැතුව ගෙනියන්නේ කොහොමද කියලා පිටිපස්සෙන් කඩුවක් කරන්න ගහලෙක් කොහොමදක් තින්නවා. අන්න වගේ යෝගාවචරය දැනගන්න ඕන සත්‍ය හදාගත්තට පස්සේ නැත්නම් උත්හාන සම්පදායෙන් පස්සේ ආරක්ෂ සම්පදාව. ඒ සතිය වඩන්න. ඊ තමයි ඇත්තටම පැවිද්දෝ උතන තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මාරු වෙනකොට සත්‍ය බාල වුණාට කැඩෙන්නේ නැති වෙන්න දිගට පවත්වන්න යන්න ගියොත් අපි පෞරුෂත්වයක් වඩනවා. ඒකට ප්‍රතිශක්තිය කියලා කියනවා. ඉවසීමේ ශක්තියක් තියෙනවා. සතිය කාටවත් කඩන්න බෑ. මොක්කාටවත් කරන්න බෑ මොක්කෙන්වත් කැඩෙන්නේ නැහැ කියලා. අනේ දාට තමයි අපිට සරුවචනංශ පිළිබඳ විශ්වාසය තියෙන්නේ. මොකද සරුවචනංශ දේශනා කරනවා සතාධිපතිය සබ්බේ ධම්මා. මුළු ලෝකේ තියෙන හැම ධර්මයකම සත්‍යාධිපතිකම් කරනවා. අපි තාම උරගා බලලා නැති එකයි දෝෂේ. අපිට සැකයි. අපි හිතනවා කැස්සොත් සතිය කැඩෙනවා. කැස්සොත් සතිය කැඩෙනවා. මැස්සෙක් කවොත් සතිය කැඩෙනවා. කෝඳුරෙක් කවොත් සතිය කැඩෙනවා. දත්කක්කමක් කව සතිය කැඩෙනවා කියලා අපි හිතන්නේ. ඒ මොකද අපි සතිය යොද වේදව බලන නිසා මේ වගේ වෙලාවලත් යොදලා බලන්න එකයි ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ අම්මා මලත් ඉසගිනි ගත්තත් ගෙටගිනි ගත්තත් සතිය කැඩෙන්නේ කොච්චරද කියනවනම් මරණ චිත්තක්ෂණේ මරණය හරවත් සතිය කැඩෙන්නේ ඒ නිසා මේ දුෂ්කරතා ආරහ සතිය ගෙනියන්නේ දී යටින් ගින්දර ගෙනියන මිනිසෙක් වගේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ SMS යන්න සරලව පහදා දෙන්න. එය භාවිතා නොකිරීමේ ආදීනව හා භාවිත කිරීමේ ආනිසංස පහදා දෙන්නේ නම් මැනවි. දෙක සක්මන් භාවනාවේදී අත් දෙක තබා ගැනීමට තැනක් තිබේද? අත් දෙක ඉදිරියෙන් හෝ පසුපසින් තබාගෙන සක්මන් කිරීමේදී වෙනම ආනිසංශයක් ඇතිනම් පහදා දෙනසේක්වා. SMS මොකක්ද කියලා ප්‍රශ්න අහන ආමුදුරගෙන් මම අහනවා. එතකොට වට්ටියක් අහගෙන ඉන්න පුළුවන් කතා කරනවා වෙනවා. hina වෙන්න නෙමෙයි කිව්වේ. slowly mindfully silently ඒත් හිංගලෙන් කියනකොට uh, හෙමින් uh, සිහියෙන් uh, නිශ්ශබ්ද හෙමින් කියන එකට ලොකු සංජය නිතරම පාවිච්චි කරේ නැවතිල්ලේ වැඩක් කරනකොට යෝගාවචරයක් වගේ නැවතිල්ලේ කරන්න කකුල දිගට ගමන එක පාට දික් කරන්න එපා හෙමීට දික් කරන්න ඒ දික්කනකම මේ සතිය පිහිටවන්න පුළුවන්ද කියලා බලන නිසා කිසිම සද්දයක් එන්නේ නැති වෙන්න කරන්න පුළුවන් බලන්න. තමන් කරන කටයුත්තේ ගාන කෝපයක් හොදනකොට දොරක් වහනකොට මේ මේ මේ වගේ තට්ටු ගොඩනැගිල්ලක ඇවිදිනකොට මේ පොලිය මහීකාන්තව හොල්ලෝල්ලාද ඇවිදින්නේ එහෙම නැත්නම් පොළොවට දැනෙන්නේ නැති වෙන්න යන්න පුළුවන් දෙක. ඉසක් කරන ඕන වැඩක් නිස්සද්දව කරනකොට අහල ඉන්න කට්ටියටත් මේ මිනිස්යාගේ සතිය නිසා සතිය බෝ වෙන ලෙඩක් වටපත් වෙනවා. එහෙම නැත්නම් හොඳට තේරෙන මේ මනසයි සතියක් නැහැ. ඒ නිසා නෙමෙයි මෙයාගේ ක්‍රියාකාරකම් නිසා ළඟ ඉන්න කට්ටියගේ සතිය නැති වෙනවා. ඒ නිසා SMS කියලා කියන්නේ බුදුහාමුදුරු කියපු දෙයක් නෙවෙයි. උඩ භාවනා ශාලාවේ දොරේ ගහලා තිබ්බා. 17 දෙනෙක් භාවනකට අන්තිම එක දොර දඩහාන් කාලා වහන. ඉතින් ඒකේ ගහලා තියුණා slowly mindfully silently. දැන් මේක අපි ඔක්කොටම විකුණනවා. නොකලොත් අපිට කියන්න පුළුවන් සතියක් දන්නෙත් නැහැ කරලත් නැහැ අනිතික භාවනා ශාලාවක භාවනා මධ්‍යස්ථානයක හැසිරෙන්න දන්නෙත් නැහැ. ඒ නිසා මෙතෙන් එන දායකයන් අපි SMS බලාපොරොත්තු වෙන්නේ නැහැ. භාවනා කරන හැසිරෙන ස්වරූපෙන් දායකයට තේරෙනවා මෙයා භාවනා කරන කෙනෙක් කියලා. ඒකෝට මේ කියාපාන දෙයක් නැහැ. ඉබේම Tamanගේ ගෞරවය එහෙම නැත්නම් අනුන්ගේ සෞඛ්‍ය අනුන්ගේ නිස්සද්ද භාවය මේකෙන් රැකෙනවා. ඊගාට මොකද කියන්නේ? සක්මන් භාවනාවේදී අත් දෙක තබා ගැනීමට තැනක් තිබේද? ඔව් gedara සේප්පුවේ තියලා මෙහෙන්න. එතකොට තැන එතන තමයි තියෙන්නේ. අපි අපි මේ හස්ත මුද්‍රා කතා කරන්න හදන්නේ පස්සේ කාලේ බුදු දඥාසයට මේ මුද්‍රා වගේක් දාලා හරියට කරනවා. යෝගී ආනිසාන්ත වෙනස්කම් නැතුවම නෙවෙයි. අවශ්‍ය කරලා තියෙන සතිය. රූ රසේ අඳි නානසේ අත් ලෙල දිදී විදුලිය පබා මං කෙසේ පවසම් එසේ ඒ සුරරඳුන් දුන් රගසුබා ඒ මොකද්ද කාමී කාමේ තියෙන කම්පණි ඒකේ තියෙනම ඉන්ජන කම්පන ප්‍රපංචන අත් දෙක තියාගන්න අම්මාකාරකට තිබුණොත් ඒකෙන් බාධාවක් නැහැ නිකන් අත් දෙක තිබුණයි කියලා ගාලල්ල ඉතින් ඒක අර වීඩියෝ ක්ලිප් එක මම හිතන්නේ පෙන්නුවා බැලුවා නේද අපි ඔව් ඒක ඒක කියලා තියෙනවා. ඉතින් අපි මේකෙන් කතන්දර හදනවා ඒක ඇති. ඒත් එකයි අපිට තියෙන අපි මේ සියලුම දහංගට දාන්නේ සතිය පවත්තන්න. ඉතින් යම් ක්‍රමයකට සතිය පවතිනවා නම් ඊට පස්සේ සතිය සියල්ල කරලා දෙනවා අපිට. ඒක ඒක ආයනෝ අයම් බික්ක වේමග. ඒ නිසා අපි දන්න යාප්පු වෙලා බැගෑ වෙලා කොහොම හරි කරලා සතිය නැගිටව ගන්න. නැගිට්ටට පස්සේ සතියෙන් අහන්න අත් දෙක කොහොම තිබ්බොත්ද මේ සතිය වැඩෙන්නේ. ඇත්තටම මුද්‍රාවක් පිළිබඳ සරුවචන්සේ කිසිම දෙයක සඳහන් කළා නැහැ. ඒ නිසා ආධුනිකයා ඊව ගැන එච්චර තැවෙන්න අවශ්‍ය නැහැ. නමෝ බුද්ධාය. පූජනීය මහා සංඝරත්නයෙන්ද ගුරුතුමන් වහන්සේගෙන්ද අවසර ලැබේවා. පරයන්ක භාවනාවේදී හිත පිට ගිහින් නැවත කමඨහන් අරමුණ වෙත පැමිණි වාර අතරින් එක් අවස්ථාවක් ගැන ඉදිරිපත් කරන්න අවසර ලැබේවා. රාත්‍රී පර්යංකයේදී ලැබූ අත්දැකීමක්. ඉඳගෙන ඉන්න බව දැනෙනවා, හුස්ම ගන්න බවක් දැනෙනවා, ඒත් ඒකාකාරී බවක්ද දැනුණා. මහා ඝන වනාන්තරයක් පේනවා. ඒ කැලෑව මැද ඈතට දර්ශනය වෙන ලස්සන දියැලක් පේනවා. එතන තිබුණු ගල් තලාවේ හඳේලියේ නිදාගෙන ඉන්න බවක් පේනවා. සිසිල් සුළඟ ඇවිත් ඇඟේ දැවටෙනවා. වාගේ. ඒ පරිසරය පුදුම ලස්සනක් තිබුණා. ඒ සුවය අත්විඳා. දියැල්ල ළඟ ගල් තලාවේ හඳ එළියේ නිදාගෙන ඉන්න විට දැනෙන සුවය බොහෝ වේලාවක් අත්විඳා. ඒත් මොකද්දෝ අඩුවක් සිතට දැනෙනවා. හරියටම වැටහෙන්නේ නැහැ. මොහොතක් ගෙවුණා. මේ හිත මේ පිටාරමුණක නේද ඉන්නේ කියලා සිතුවිල්ලක් කීවා. "ඔව් මේ පිටාරමුණක තමයි ඉන්නේ." තවත් සිතුවිල්ලක් කීවා. එකපාරටම පර්යංකයෙන් ඉඳගෙන ඉන්න ශරීරය පේන්න ගත්තා. ඊට පස්සේ මම දැන් මෙතන සිතින් කියවුණා. ඉන්න අනතුරුව පිටිපස්සේ පිටිපස්සත් කලවා ප්‍රදේශයත් බිම ස්පර්ශ වෙන තද බව දැනුණා. ගත්ත හුස්මක් නාස්පුඩු අතරින් උණුසුම්ම පිටව යන බව දැනුණා. මේ සිදුවීම හිතාමතා කළ දෙයක් නොවේ. ඉබේටම සිදූ ක්‍රියාවලියක් බවයි දැනුනේ. මේ සුවය අත්විඳින හැටි කියා දුන් ගුරු උතුමන් වහන්සේටත් පූජනීය මහා සංඝරත්නයටත් නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි. උසාවියට කැඳවමුද? ගමචිද අපිට තව ටිකක් තොරතුරු දෙන්න මේ ගෙදර යන්න පන්සල් වලට යන්න ඉස්සලා තොරතුරු ටිකක් තව කැමතියි. මේක එක තැනක ලියලා තියෙනවා මේ ක්‍රියාවලිය හිතලා කරපු එකක් නෙමෙයි කියලා. ඒ හිතලා කරපු එකක් නෙවෙයි කියන එක අපි දාන්න වෙන්නේ අර සඳේලියේ ගල්තලාවේ නිදාගෙන ඉන්නකොට තියෙනවා මම මොකක් something wrong සම්බයක්. මොකද්දෝ වැරදි බව තේරෙන ජොලි. හරිම ලස්සනයි. ඊට පස්සේ කියනවා උඹ මූල කර්මස්ථානේ නෙවෙයි කියලා. ඒ හිතවිල්ලක් ඇවිල්ලා කියනවා කියලා කියනවා ඒ බ්‍රා මොකද්ද? ගේබ්‍රියෙල් ඇවිල්ලා කිව්වා කියනවා. දේවදූතය අයියෝ කියනවා. ඔය කීක જાති තියෙනවා පොත්පත්වල. මෙන්න මේ හිතවිල්ලක්. කිලියට හිතවිල්ලක් මේ හිතවිල්ල අසතියේ ඉන්නකොට උඹ අසතියේ ඉන්න බව කියන හිතවිල්ල. මේ හිතවිල්ල හිතලා නෙවෙයි ගන්නෙ. ද ඒ හිතවිල්ල මම හිතලා ගත්ත එකක්ද නැත්නම් ඉබේ වෙච්ච එකක්ද? මොකද කියන්නේ? ඒක નિરાයාසයෙන් උන බව තමයි දැනුනේ. මයිකේට කතා කරන්න ඕනේ. નિરાයාසයෙන් වුණ බව තමයි දැනෙන්නේ. එතකොට මේ નિરાයාසයෙන් වෙන එකේ මට ආනිසංශයක් තියෙනවද නැත්නම් මට වෙච්ච හිතුවක්කාර වැඩක්ද? ආනිසංශයක් තියෙනවා. ආනිසංශයක් තියෙනවා. ඔව් එතකොට මේ ආනිසංශේ කොහෙන්ද අපි දුන්නේ? අම්මා දුන්නද? තාත්තා දුන්නද? භූගෝල පාඩමෙන් ගත්තද? ඉතිහාස පාඩමෙන් ගත්තද? මේ something wrong somewhere කියලා මම උඹ නරක තැනක ඉන්නේ කියලා මේ මතක් කරන හිතවිල්ල කාගේ එකක්ද? කොහෙන්ද මේක Tamange චිත්තා මේ විඥාන ස්රෝතයට ආවේ? කොහොමෙන් සායනාසයෙන් ලැබිච්ච කොහොමෙන් මීට කලින් තමන්ගේ අත්දැකීම් වලින් ඉතින් අත්දැකීම් වලින් මේ විදිහට පිට ගිහිල්ලා හිත ආපව ගත්තාම ඒක සතුටු විතු කාරණාවක්ද පශ්චාත්ත්‍ය විතු කාරණාවක්ද සතුටක් අන්න ඒක නැතිකම තමයි යෝගාවචරය නෙවෙයි කියන්නේ. උගව දෙනෙක් එහෙම වෙච්ච ගමන් මම හිත පිට ගියා කියලා දැනගන්න එකත් කනගාටුවට හේතු වෙනවා. කවදාකවත් ගොඩ ගන්න බෑ. කවදාකවත් එයාට ඉදිරි ගමනක් නැහැ. මෙතෙක් කල් කරපු වැරදි ටික නිසානේ ඔක අපි දැනගන්නේ. අපේ අම්මා ඇවිල්ලා කියලා දෙන්නේ නැහැ ඔක තාත්තා කියලා දෙන්නේ නැහැ භූගෝල ඉතිහාස පාඩම කියලා දෙන්නේ නැහැ ත්‍රිපිටකය කියලා දෙන්නේ නැහැ විනය කියලා දෙන්නේ නැහැ බුදුහාමුදුරුත් නැහැ. කවදා හරි අපිට තේරෙන්න ඕනේ මෙහෙම ඒක දෙවෙනි සැරේට අහන උසාවියට ගෙන්න ගත්තා හින්දා. අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්නවා කියලා සතියක් තියෙනවානේ. අරමුණේ නැතිකොට අරමුණේ නැහැ කියලා සතියක් තියෙනවා. මේ දෙකෙන් වඩා දක්ෂ, වඩා සූර, වඩා කුසලතාවයක් තියෙන කොයි කොයි සතියේද? ආසසිනකොට ආසසින බව දානවා. දැන් ඉන්නේ දීවැල්ලක බව දානවා. දැන් ඉන්නේ හඳේලිය බව දාන නිදාන මේක බොරු. මේක බොරු කියලා කියන්න සතියක් තියෙනවා. මේ දෙකේ වඩා දක්ෂ, වඩා සූර, වඩා කුසලතාවයක් තියෙන කොයි එකේද? දීවැල්ලක ගැන පේන්නේ එතනදී සිහිය තියෙනකොට හරිට වැඩි පුහුණුවක් ඕන බවක් තියෙනවා. එච්චරයි කුසලතාවය කියන වචනේ බුද්ධ ආගමේ සඳහන් වෙන ඔච්චරයි. අපි වැරදි. වැරදි බව දන්නවා. ඒ බව දන්නේ නැති වෙන්නේ අපි මායා කරන්නේ. ඒ නිසා ඒ සතිය පුහුණුවකින් ගන්න පුළුවන් ගන්න වෙන්නේ අත්තරද්දෙම්මනේ ගන්න තියෙන්නේ. කද්දාවත් පුහුණු කරන්න බෑනේ කාටවත්. කාටට කියදායිද මෙහෙම දවසක් කියඹට දියැලක් පෙනෙයි, හඳ පානක් පෙනෙයි, නිදානේදී එතකොට ඔන්න කල්පනා කරපන් ඒක ඔබ සතිය නෙවෙයි කියලා. මේ ඇත්තට හරි කියලා තව කෙනෙකුට හරියන්නේ නැහැ නේ. ඉතින් කියනවා ඇයි යෝග පොතේ ලියලා දුන්නේ නැත්තේ අපට? කියන්න එපා හඳ ඉලියක් කරනකොට උඹ සතිය නෙවෙයි ඉන්නේ කියලා. දියල්ලක් නම් එනකොට සතිය නෙවෙයි ඉන්නේ කියලා. බුදියනිනකොට සතිය නෙවෙයි කියලා. ඒක උගන්වන්න බෑ. ඒකට කෙලවරක් කරන්න බෑ. ඒ නිසා අපි මෙතෙක් භාවනා කියලා කරපු වැරදි ටික විතරමයි අපි නිවනට යොමු කරන්නේ. හරි ගිය හැම එකකදීම අපි උදම්මනනවා. කක්කා. අපිට සතිය හරි ගියා, භාවනාව හරි ගියා, සමාධිය හරි ගියයි කියලා නටන එක නෙවෙයි. ඒක එකක්වත් මේ තරම් විචිත්‍ර දෙයක් කරන්නේ. මේක තමයි ජීවිතේ විචිත්‍රම දේ. මං වැරදි වැරදි බව දන්නවා ඉතාමත්ම වැදගත් දේ ඒකෙදි හිත සැලෙන්නේ නැහැ මේකට ආනිසංශයක් විදිහට තේරෙනවා මම මෙතෙක් කල් භාවනා කවුරුවක්වත්ම මොනම හිතියක් කියනත් මට මේකට උදව් කරලා නැහැ ශාසනයක් තියෙන බව හැබෑව බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන බව හැබෑව මම භාවනා කරලා තියෙන බව හැබෑව ඔච්චර කල් කෙලවෙච්ච බවත් හැබෑව ඒ කොහොම දුප්පත් වෙන දැන් තමයි කෙලුණා කියලා කියන එක ඊට පස්සේ ඒක හෙලි කරන එක මේ වගේ භාවනා කරන පිරිසක් හෙලි කරනකොට පේනවා මේවා මනුස්ස හිතක වෙන්න පුළුවන් දෙයක්. අහිංසකෙකුට වෙන්න පුළුවන්. නියතමානී කෙනෙකුට වෙන්න පුළුවන්. අපේක්ෂා කරලා ගියොත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් දවසේ කරන්න තියෙන උඹට ඕනේ රෝන්දයක් ගහපන්. දියැලක් කඩන්නේ බාර් එකට හරි ඵලයක්. රන්නේ නැහැ. මම බාර් එකේ ඉන්න බව දන්න හැබැයි බාර් එක නෙවෙයි ඉන්නේ දැන් මේ පරියන්කනේ. අන්නේ විදිහට වරදින වරදින වෙලාවේ වැඩිකල් නොගොස් ඒක දැනගන්න පුළුවන් තමයි රෙසිලියන්ස් කියලා කියන්නේ. එච්චරයි අපිට මේ ජීවිතය එකතු වෙලා තියෙන එකම කුසලතාවය. ඒ කියන්නේ ඒක උසාවියට ගඳවපු නිසා තුන්වෙනි ප්‍රශ්නය අහනවා. කමන්නේ. දැන් මේක නැවත නැවත වෙන්න මොනවද කළ යුතු අනුග්‍රහය? ගෝචර භූමියේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඇහෙන්නේ නැහැ. ඔය මයික් එක අතේ තියාගෙන ඉඳලා කටේ නැහැ. සිහිය පිහිටවන්න උත්සාහවන්ත වීම. ඈ? සිහිය පිහිටවීමට උත්සාහවන්ත වීම. ශරීරය ගැන උත්සාහ කපක් උත්සාහ කරත් උතෙන්ට යන්නේ එතකොට එයා හුස්ම නැති වෙනකොට කන ගන්නවා හයියෙන් හුස්ම ගන්න යනවා හුස්මත් එක අල්ලනවා මිසක් පිට ගියාම නැවත ගන්න හුස්ම අඩයාලමක් කරගන්න අරමුණක් කරගන්න විතරයි සතිය උදව් වෙන්නේ මේකට කියන්නේ සෙල්ලක්කාරකම මේකේ යෝනිසෝ මනසිකාරය. වැරද්දට කැමැති ගතියක් තියෙනවා. අම්මු හිතුවක් කාර්කමක් තියෙනෝනේ භාවනාවට. පෙළේ යනකොට අපිට කිය တဲ့ දෝක ඉගෙන ගන්න ඕන ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕන පැවිදි වෙන්න ඕන අරණ්‍යගත වෙන්න ඕන සියන්නිකයි පැවිදි වෙන්න ඕන රාමඤ්ඤනිකයි පැවිදි වෙන්න ඕන බුද්ධඝම වෙන්න ඕන කතෝලික වෙන්න ඕන ගෑනු වෙන්න ඕන පිරිමි වෙන්න මොනම සාධකයක්වත් ඔකට බලපානවා කියලා හිතනවා වැරද්ද වුණත් කමන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ක්‍රමයට දිගට කරන්න කිසිම වැරද්දකට පශ්චාත්තාප වෙන්න එපා. කරලා කරලා කොයි වෙලාවෙ ඔක රෑ වෙයිද, දවල් වෙයිද, කොච්චර වෙයිද කියලා කිසිම දවසක මරණය වගේ ඔක පෙර නිමිති පහල කරලා නෙවෙයි යන්නේ. ඊට පස්සේ මනුස්සය වෙනස්. එතෙක් හිටපු මනුස්සයගේ වැරදි නොවෙන්න නෙවෙයි ආ බලන්නේ. වැරදුනාට පස්සේ කෑකොසම් ගහන්න එපා. ආපහු ගෙනලා තියපන්. ඒක සඳහා අයින්ස්ටයින් තුමා කියනවා දැන් මං ඉන්න තැන දන්නවනම් ආපහු යන්නේකේ කිසිම බාධාවකුත් නැහැ ඒක වෙලා ඉවරයි ඒ වෙනකොට. මම ඉන්නේ රෝන් සයිඩ් කියලා දන්නවනම් මේක හරියට දන්නේ ඒද කළ යුත්තක් නැහැ. නිකම්ම ඇවිල්ලා මෙතෙන් ඒ නිසා ගාන දන්නවනම් අපි ප්‍රශ්න පත්‍රයේ උත්තරේ තියෙනවා. හැබැයි ගාන ඇතුලේ තියෙන ගානෙන් පිට නෙවෙයි. අපි මේ උත්තර වැඩ දමදිව යනවා. ප්‍රශ්න තියෙන තමන් ගාව. ඔය නසරුදීන් කියන අපේ අන්දරේ වගේ මනුස්සෙක් කියන දෙන මනුස්සයා ඉතින් බොහොම අන්තිම ඥානවන්තයා ඉන්නේ නිකන් ওই සිරිබිටිස් වාගේ. රාජකීය විහිළුකාරෙක් දවසේ හරි මිනිස්සු හරි ආදරේලු. ඒ දවසක් හැන්දගොරේ ලයිට් කනුවක් ගාම මිනිහා වාඩි වෙලා සීරුවෙන් හොයනවලු. යනකොට පාරේ යන මනුස්සයා මුල්ල මොනද හොයන්නේ? මුල්ලා නාස්රටි යුනිවර්සිටි වල බලපංගේ අතුරු නැතුණා කියලා අර මනුස්සයත් ඇවිල්ලා එව්වලු. ඊට පස්සේ තව මනුස්සෙක් ආවලු. මොකද උඹලා කරන්නේ? මේ මුල්ලගේ අතුරු නැතිවලා හොයනවලු ඕන දැන් රැයවත් උනාලු. යතුරු නැතුළු ඒ හරිය තියෙන තනකොළ ගහක් ගන්න බැලුවලු. ඒවලු මොන වගේ යතුරුද මේ වගේ යතුරක්. කළු පාට ඕ අන්තිම නැගේ කොහෙද නැතුනේ? නැති උනේ නම් කාමරේදී කිව්වා. දැන් ඔක්කොමලා ධන බිම යනකන ඊට පස්සේ මුල්ල මේ එහෙනම් මෙතන හොය කාමරේ ලයිට් නෑ බං. දැන් මේ හොයන්නේ ලයිට් කනෝ යට. අපි බුද්ධ ආගමේ තොච්චරම තමයි කරන්නේ. අපි බුද්ධ ආගමේ নানা ආකාර පින්කම් කරනවා අර පූජනීය ස්ථානට යනවා මේ පූජනීය ස්ථානට යනවා කක්කගොඩ දින ඇතුලේ ඕක අහුවෙන කොහෙදම වැරදි හරි මෙන්න මෙතෙන් යන්න ඕන කොහෙද ආනපන ඒක ජන්මලාභයක් ඒක තියෙනවා ඒ ඒ දැනගත්ත තැන ඉඳලා <coughs> ආය ආනපනට යනවා කියන එක ඇදපු රබර් පෙටියක් අතාරිය වගේ වැඩක් ඒක වෙනකොට තියෙනවා සියල්ල සිදුවන්නේ ලෝකේ යහපත පිණිසයි දන්න ගන්න එක විතරයි ඕනේ එතකොට අතහරින එක තමයි තරහ වෙන්න එපා. කේන්ති ගන්න එපා. උඹලගේ සද්ධාව තියෙනවනේ. සතිය තියෙනවනේ. ඔය හිත පිට ගියයි කියලා දියැලලා ගාවට බාර් එකට ගියත් සිල් කැඩෙන්නේ නැහනේ. සිල් කැඩෙන්නේ කයෙන් වචනෙන්නේ. ඒ නිසා අපි මේකට ස්තුති කරනවා. ඒ නිසා තව දවටත් භාවනා කෙල වේවා කියලා ප්‍රාර්ථනා පිටු පිටේ ආවා. එච්චරයි මට දෙන්න තියෙන එකම දායාදේ. ඒකත් ඉතින් ඕසේ හම්බ වෙනවා. අන්නේව හැම වෙලාවෙම වාර්තා කරලා සටහන් කරලා තියාගන්න විශ්ව සාහිත්‍යය. කොච්චරයි ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර 15000ම තියෙන ඔච්චරයි. ඒ උනාට කිසිම දවසකට කාටවත් ඕක අහුවෙන්නේ නැහැ. ඒවල සූත්‍ර කටපාඩම් කරලා ත්‍රිපිටක ධාරි වෙලා අර පිටේ හකුර බැඳගෙන යන බුරු වගේ ඇද්දට රසේ තියෙන්නේ වැරදිච්චාම ගෙනල්ලා Tamanට ඕන දන හිතව ගන්න පුළුවන් නම් සක්විති. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වාඩි වූ පසුව මුළු කය පුරාම දැනෙන වපසරිය තුල අවධානයෙන් සිටිමි. වාඩි වී සිටින ආකාරය සහ සමබර බව හොඳින් වැටහේ. දැනීම මගින් සිටීමකින් තොරව. ඉන්පසු හුස්මට අවධානය යොමු කරමි. එවිට හුස්ම නිසා උඩුතොලේ නාස්කුහර ඉදිරිපිට යම්කිසි දැනීමක් ඇතිවේ. වැදීම නිසා. මුලදී දැනෙන වපසරිය විශාලය. සංවේදී බව එහෙමත් නැත්නම් ප්‍රකට බව අඩුය. නමුත් අවධානය වැඩිවත්ම සංවේදී බව ප්‍රකට බව වැඩි වේ. ඒ වගේම දැනෙන වපසරියද කුඩා වේ. ඉන්දිකටු මලක තරම් කුඩා වේ. ඒ වගේම ඊටාම ප්‍රකට තියුණු බවක් දැනේ. ඊටාම වේගයෙන් වෙනස් වේ. වෙනස් වෙන ස්වභාවය ගැන කියනවා නම් රෙදි මහන මැෂිමකින් නූලක් නැතිව හිස් කඩදාසියක් මහනවා වැනිය. එකකට එකක් වෙන් වූ ස්වභාවය පෙන්වන දැනීම් පරම්පරාවකි. වර්තමානයේ ඉදිකටුවෙන් කඩදාසිය මත එක සිදුරක් විදිනවා සේම දැනෙන දැනීමද එකකට පසුව තව එකක් දැනේ. අවධානය අඩු නම් ගොඩක් එකවර දැනෙනවා වාගේ පෙනේ. නමුත් එය කලබලකම නිසා එසේ පෙනෙන බවත් නැතිනම් එකා පසුපස එකා එන ස්වභාවයම පවතින බවත් පැහැදිලිවම කිව හැකිය. හරියට කර්මාන්ත ශාලාවක බෙල්ට් එකක් මත යන නිමි භාණ්ඩ එකකට එකක් පසුව පිළිවෙලින් යන්නාසේය. එක ස්ථානයකට නැත යොමු කළ විට වර්තමානයේ අප ඉදිරියේ ඇති එක පමණක් ඉදිරියේ ඇති එක පමණක් පෙනේ. අඩුම තරමේ අවසාන වශයෙන් ඉස්සරහට ගිය එකවත් ඊළඟට පැමිණීමට ඇති එකවත් නොපෙනෙන්නාseය. ඊතා තියුණු අවදිමත් බව ක්‍රියාවලියේ වෙනස් වෙන ස්වභාවයත් දැනෙන වපසරියත් වර්තමානයත් මනාව පැහැදිලි කරවයි. දැනෙන ප්‍රකට ස්ථානයේ යම් යම් වෙනස්කම් සිදුවේ. ඒ කියන්නේ ස්ථානයේ හැමත් නැතිනම් තන වශයෙන්. නමුත් අවධානය නොවෙනස්ව පවත්වාගත හැකිය. බනට අහපු කාරණාව ඇත්තය. එක් ඉන්ද්‍රියක සිත පිහිටන විට අනෙක් ඉන්ද්‍රියන් එයට අවනතය. වෙනත් අරමුණු එන බවක් නොපෙනී. අවදිමත් බව ඇති විට මතකයන් කොහෙත්ම නැති තරම්ය. නමුත් වෙනස් වී යන ක්‍රියාවලියේ යම් හෝ ගුණයකට උෂ්ණ සීත ආදී හෝ ආශ්වාසයක්ද ප්‍රශ්වාසයක්ද හෝ ආදී වශයෙන් අවධානය යොමු කළොත් වර්තමාන මොහොත ගිලිහියයි. ගුණයෙන් ආදී මතකයකින් සිහිය පැවැත්වීම කෙලවර වේ. ඒ ඔස්සේ බොහෝ මතකයන්ද වේදනා ශබ්ද ආදියද නොවැරදීම පැමිණේ. ඒ විතරක් නොවේ මදක් ගැලවීමට අපහසු භාවනාවේ විස්තර ਵਿਚාරකයාද මතුවේ. බොහෝ විට වැඩ ගොඩක් හමාරය මිනිහා යන්නේ ගොඩක් කාලය කාදමාය. නැතිනම් අන් හැම විටම ඉක්මනින් සිටිය වර්තම ඉක්මනින් සිටිය වර්තමානයට යා හැකිය. සිහියද ඉක්මනින් සිටිය කියලා තියෙන. කලින් හිටිය කියන අර්ථය. ඉක්මනින් හිටිය වර්තමානයේ. හිටිය සිටිය වර්තමානයට යා හැකිය. අවධානයේ රලු සියුම් කම් ඇත. සිත පිට යන අවස්ථාවේ තරම් සියුම් නැත. නමුත් ඉවසීම ඇත. කලබලකම් නැත. හැම විටමත් නැත. භාවනා විස්තර ਵਿਚාරකයාගේ සටහන හොඳින් සතිය ඇති විට පෙනෙන්නේ නැත. ඇසෙන්නේ නැත. මතක් වෙන්නේද නැත. තවද හුස්ම මුල් කරගෙන කටයුතු ආරම්භ කළද හුස්ම ගැන දන්නේ නැත. ආශ්වාසයක්ද ප්‍රශ්වාසයක්ද දිගද කෙටිද ආදී වශයෙන් අවදිමත් බවද ඇත. වර්තමානයේද හඟිමි. වේගයෙන් සිදුවන ක්‍රියාවලියද දනිමි. මා කරන දෙයක්ද නොවේ. ස්වභාවයෙන් සිදුවන දෙයි මම දකින්නේ. මම නාඩගම් සමාජිකයෙකු නොවේ. බලා සිටින්නකු පමණයි. ඒ නිසා නාඩගම බලනවා හැර වෙනස්කම් කරන්නට මට බැරිය. තවද හුස්ම සම්බන්ධ ගුණයන් හෝ ආශ්වාසයක්ද ප්‍රශ්වාසයක්ද කියා හෝ බැලීමට වර්තමානයේ සිටින්නෙකුට ඉඩක් නොමැත. වරහන් ඇතුලේ මම කියමි වරද ඇතොත් පහදා දෙන්න. මට හිතෙන්නේ හුස්ම කියන්නේ ආස්වාසයක් හෝ ප්‍රස්වාසයක් කියන්නේ කයට දැනෙන දැනීම් પરම්පරාවකට අපි දමාගත්තු නම් ටිකක් මතකයන් ටිකක් අනෙක් ගුණයන් ಗುಣ කියනු ගුණයන් ගැන කියනු කිම මම සිතන්නේ වර්තමානයේ මතකයන්ගෙන් වෙන්වීමක් ඇති නිසා මේවා මට නොදැනෙනවා කියයි. වර්තමානයේ සිටීමට බොහෝ ගැටලු විසඳීමට සිටීම බොහෝ ගැටලු විසඳීමට මුල්වන බවක් පෙනේ. මගේම පිස්සු වැඩ වර්තමානයට එන්නට බොහෝ සෙයින් බාධා කරයි. ඒ අපහසුකම් බාහිර බාධාවන් බොහෝ විට මාව ප්‍රබෝධමත් කරන ස්වභාවයක් දැක තිබේ. එයම පෙරටත් වඩා සතිමත් වීමට හේතු වෙනවා වගේ. මේවා මගේ අදහස් නිසා ඇත්ත නැත්ත දන්නේ නැත. පහදා දෙන්න. නඩු ආර්තාව දිග වැඩි නිසා දික්කසාද නඩුවක් යයි සිතා තෝල්කයා මගේ නඩුව කුණු කූඩේට දාන්න බැරි නැත. නඩුව විසඳා ගැනීමට වාර්තා ප්‍රමාණවත්යයි සිතමි. දීර්ඝ වුවත් අවසානය දක්වා වාර්තාව කියෙව්වාට ඔබ වහන්සේට ගොඩක් පිං දීර්ඝායුෂ වේවා. පින්වත් ගුරු ස්වාමින් වහන්සේටත් දීර්ඝායුෂම වේවා. උතුම් තෙරුවන් සරණම වේවා. පින්වත් ස්වාමින් වහන්සේ විත්තියේ ප්‍රශ්න නොඅසාවා. විත්තු කුදුර කැඳවන්න එපයි කියලා මේ මේ කොහොමරි පළවෙනි එළිය තියෙන එක වාක්‍යයක් අන්න ඒකෙන් මම හිතනවා අහගෙන ඉනකොට තේරෙනවයි කියලා මම කයේ කියන වපසරිය තුල සිදුවෙන හැමදේම බලන් ඉන්නවයි කියලා. අන්නේම බලන් ඉන්නකොට බලන්න මේකේ සීමාව කොහෙද තියෙන්නේ කියලා. මම සහ මම නොවේ කියන සීමාව ගැලවෙනවත් එක්කම විමුක්තිය හම්බ මේ දේවල් අතර සීමාවෙන් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ දේශ සීමාර්ගල නිසා. ඒ නිසා එකක් පිටිපස්සේ එකක් යනවා. ඒතර සීමාවල් වෙන් වෙලා තියෙන වගේ වෙනවා. ඒකට කියනවා ලීනියර් සිස්ටම් කියලා. රේඛීය ක්‍රමයට හොඳ අධ්‍යාපනය උගන්වන. නමුත් ලෝකෙ සිද්ධ වෙන්නේ රේඛීය ක්‍රමයට නෙවෙයි. ගොඩක් සිද්ධ වෙනවා. උදාහරණයක් කියනවා වැස්සියක් ගොබ්බෙට්ටක් දානකොට බෙට්ටක් වටනවා. ඊට පස්සේ තව බෙට්ටක් වටනවා. එළු දෙනක් බෙටි දානකොට පොඩි පොඩි පොඩි කෑලි එක සැරේ රිති රිති වැටෙන්නේ. ඒ ඒ එලි බෙටිත් වෙන් වෙලා තියෙන්නේ. අපි වලාගෙන ඉන්න බහනදී වැස්සියක් කොම්බෙට්ටක් දාන්න වගේ කියලා නෑ. පහු වෙනකොට එක බෙට්ට ඇතුලේ පොඩි පොඩි පොඩි පොඩි අංශු රාශියක් තියෙන එකක්වත් හේත් වෙලා නෑ. අන්තිමට ඔක්කොම කලවම් වෙලා යනවා. මම සහ මම නොවේ කියන සීමාව කැඩිච්ච දවසේ මම යනයට බෝධල් බෝධලි ලියා ගන්න බැරුව යනවා. දුවේට භවනා කරලා යනකොට වෙන්නේ මොකද්ද? මම සා මම නෙවෙයි සීමාව කැඩෙනවා. ආස්වාසේ ඉහළ කෙලවර අවසාන කෙලවර ප්‍රසවාසයේ මෑත කෙලවර වෙනවා. දෙක අතර වෙනස නැති වෙලා යනවා. මේකට විරුද්ධව අපි ආයෙ අරක සියස සීමා ඇති කර ඇති කරන්න හදනවා. සංඥාව රිංගවන්න හදනවා, මතකේ රිංගවන්න හදනවා. එතකොට ආයෙසරයක් අරක සමස්තය කැලිය වලට කැදෙනවා. ආයතනයක් කැඩි සමස්තය බාටපත් වෙනවා. ඒ නිසා කොතනකෝ ප්‍රශ්නේ අපිට තියෙන්නේ මේ මම වෙමි කියන එකට ප්‍රශ්නේ තියෙන්නේ මම කියන සීමාවල්ලන එකේ. කොයිලාකට එහෙම නැහැ. ඒක නිකන් දාගත්ත නමක්. ඇත්ත එක වහන් ටික වෙලා කියනවා සීමාව නැති වෙනවා. ආසත් ප්‍රසාර සීමාව නැති වෙනවා. මම යකින් එකේ සීමාව නැති වෙනවා. සක්මන් කරනවත් මේ වම දකුණ මොකක්වත් නැහැ. ඔය gediy පිටින් යනවා. ඉතින් මේක භාවනා දියුණුවක්ද නැද්ද කියන එක තේරුම් ගත්තේ නැත්නම් අපි ඒ වෙලාවට පශ්චාත්තාප වෙනවා හිත උද්දල් වුණා සතිය නැති වුණා සමාධිය නැති වුණා කියලා. නමුත් මේ වෙන්නේ දේෙන් පොඩ්ඩක් ඈත් වෙනවා. පොඩ්ඩක් අපි දුරස්ත වෙනකොට අපි දුරස්ත වෙන්නේ ආතතියෙන්. මේ දුරස්ත වෙන්නේ අසහනෙන්. ඉතින් මේක පුළුවන් තරම් ආතතිය අතහනේ සහිතවත් ඉන්න නැතුවත් ඉන්න. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ ජීවිතේ මෙහෙම ජීවත් වෙද්දිම මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මාගේ ආත්මෙ නෙවෙයි කියලා පොඩ්ඩක් දුරස්ත කරන්න පුළුවන්. ආයසරයක් මම මේ මගේ ආත්මය කියා ගන්න පුළුවන්. දෙකම තියෙන්න ඕන නිවන් දකින්න. මේ ලියුමේ ගොඩක් තියෙනවා සමස්තෙන් ඈත් මේ සීමා මරියදාවල් නැති තැනකට ගිය එක. ඒ කිය සීමා මරියදාවල් තියෙන තාක්කල් තමයි ආතතිය තියෙන්නේ. ඒ නිසා මඩොල් දුවේ තියෙන වැට කොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලොවක්. ඔතෙන් තමයි බුදුසෙන් අපිට කතා කරන්නේ. අපි මේ සිංහල බුද්ධ ධර්මයක් දාගෙන උඩරට පාතරට කියලා දාගෙන අරනිකාය මේනිකාය කියලා දාගෙන එක එක જાති දාගෙන මේ මේ ඉපදිලා මැරලා යන ටිකට කරගන්න මේ නාඩගම් නිසා ඉතුරු කරලා යන්නේත් වර්චස් ටික. මේ ඔක්කොම මිනිස්සු. manussකමට මොනම ආයිත්තමක්වත් නැහැ. මේ භාවනා ගිහිල්ලා කයත් නැති වෙච්ච ලා අපි නතර වෙන මනුස්සකමයි. එතකොට බුදුරජාණන්සේ කියනවා අන්දරුවෙක් නෙමෙයි දෙවියෙක් නෙමෙයි බ්‍රහ්මෙක් නෙමෙයි මාත්මනුසේ. අපිට බුදුහාමුදුරුවෝ පේනවා ඒක. බුදුහාමුදුරුවෝ අපි ගංග තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා කොතනින් හරි පටන් ගන්න සීමා මරියදාව තියෙනකන් අපි ආධුනිකයි. මරියදාවල් නැතුව ඔන්න යන්න පටන් ගන්නවා භාවනාව. ආයෙසර ගිහිලා සීමාවල් එනවා. ආයෙ නැති වෙනවා. ওই දෙකටම සමහිත එනකන් යන්න ඕනේ. ඉතින් ඒකකොට හිතෙනවා ලියන්න පිට්ටු ගණන් ලියන්න පුළුවන්. මේ අපි මෙතෙක් කල මොකද්ද දැකලා තියෙන්නේ? දැකලා ඉවරලා අපි මේ දන්න සීමාවල් ඇරෙද්දී කොටු කරන්න පුළුවන් හරියට බුද්ධ ආගමය, භෞතික විද්‍යාවේ, රසායන විද්‍යාව කියලා ඉගෙන ගන්න. ඒකෙන්ම තේරෙනවා අපේ හිත පටු වෙනවා කියලා. ඥානෙට එහෙම නමක් දාන්න බෑ. ඒ නිසා අපි මේ සීමාවල් හරහා ගිහිල්ලා සීමාවල් නැත්තෙන් ආයි සීමාවට එමු. ආය නැතිවමු. අන්නේ දෙක අතර වෙනස දකින්න එක පරියන්කේදී 10 12 වතාවක්. සමහරට ඒක ඒක හුස්මක් ඇතුලේ 10ක් 15ක් වෙන වෙලාවෙම එනවා. අනේ එදාට තේරෙනවා සීමාවල් තිබුණට මම සීමාවේ 16ක් නෙවෙයි. මම අන්නොට සීමා දාන්නෙත් නැහැ. දැම්මනම් ඒ සිද්ධිය වෙල තියෙනවා ඒක ඉවරයි. අන්නේ විදිහට අපි manussකමත් එක්ක හඳුනාගත්ත ගමන් මේ අපි ළඟ තියෙන ගොඩාක් ආතති අඩු වෙනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ මා දවස මුළුල්ලේ සතිය පැවැත්වීමට උත්සාහ කරමි. එහෙත් මෙහි සක්මන් කිරීම හා පරයන්කය ගැන පමණක් ලියමි. සක්මන් කිරීමේදී මෙනෙහි කිරීමෙන් තොරව සතිමත්ව කරන විට දෙපාවල ක්‍රියාකාරීත්වය වැටහෙයි. මෙසේ සක්මන් කරන විට සිත වෙන අරමුණු වලට යයි. එවිට වෙන දෙයක් සිත සිත ඇවිදින බව වැටහෙයි. මුල පරිදි පාවල ක්‍රියාකාරීත්වය නොවැටහෙයි. නැවත සතිය පිහිටුවීමේදී දෙපාවල ක්‍රියාකාරීත්වය හොඳින් වැටහෙයි. සිත පිට යන වාරයක් පාසා දැකීමට හා එය නැවත ගැනීමට සතිය තිබෙන නිසා හැකි බව වටහා ගතිමි. මෙසේ කිරීමේදී තනි බවක් වැටහෙයි. සක්මන කෙලවර හිටගෙන සිටින විට ආස්වාස ප්‍රස්වාසයේද ශරීරයේ කම්පන චලන හා දවන තවන ස්වභාවය දැනේ. එය දවස පුරාවට විවිධාකාරයෙන් පවතී. පර්යංකය වාඩි වූ විට හුස්ම රැල්ල નિરાයාසයෙන්ම අසුවේ. එය සිහියෙන් වෙන්කොට හඳුනාගත හැකිය. සියුම් භාවය හා වේගවත් බවක් වැටහේ. මෙසේ ආනාපානය කරද්දී මුහුණේ සහ ශරීරයේ කම්පන චලන දැඩි දුක් වේදනා දැනේ. මුල් අවස්ථාවලට වඩා වේදනා දැනෙද්දී ආනාපානය තුල සිහිය පිහිටුවා ගත හැකිය. ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වේවා. මේකෙත් රචනයේ කියනකොට අහගෙන ඉන්න හොඳයි. මේ එක තැනක තියෙනවා මට නිකන් තනි වෙනවා කොටු වෙනවා වගේ දැනෙනවා කියලා. ඒ තමයි හුදේකලාව කියන්නේ. ඒ තමයි විවේකයේ කියන්නේ. මේකට බුදුරජාන්සේ බද්දේ කරත්ත කියලා ලස්සන වචනයක් දාලා තියෙනවා. බද්දේ කරත්ත සූත්‍ර හතරක් තියෙනවා. මේ එකලාවෙන එක. භද්‍රයි කියලා කියන්නේ ඒක මංගලයි සුභයි. භද්ද ඒක රත්. ඒකට ඇති කැමැත්ත. මම එකලා වීමට කැමැත්ත. ඒක අටුවාවේ කියලා තියෙන එක රාත්‍රියකට කැමැත්ත කියලා. භවනා කරනකොට අපි එකලා වෙනවා. ඒකෝ භාවයට යන. හුදකලා වෙනවා. පිටිච්ච ගතියකට යනවා. අපිට තියෙන මේ කවුරුවක්වත් ඕනේ නැහැ ඒ එකලා බවට යන්න. ඒ සතිය තමයි ඒ කායන මාර්ගය. ඒ නිසා එතන ගියාට පස්සේ තේරෙන ඔතන තමයි බුදුහාමුදුරු ඉන්නේ. ඔතන තමයි ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ අපි මේ බාහිරේ නටන තාක්කලා අපිට ඔතෙන් යන්න බෑ. ගියාට පස්සෙත් ඔන්න කෙල්ලෙකුට ඕක හැදුනොත් කලු කුමාර දිෂ්ටිය කියලා ඔන්න අපනූල් දාන. කොල්ලෙකුට වුණොත් එහෙම තව මොකක් හරි කියලා නමක් දාලා අපනූල් දාන. ඒ මොකද ගුරුන් ආසේ දන්නෙත් නෑ අම්මා දන්නෙත් නෑ තාත්තා දන්නෙත් නෑ ආමුදුරු දන්නෙත් නෑනේ මේ මොකද්ද කියලා. උදන්සේ පින්න මේ ඒකෝ එහෙම නැත්නම් ඒකචාරී ගතිය. ඉතින් ඒකචාරී භික්ෂුව ආවට පස්සේ ඒකචාරී භික්ෂුව කියන බුදුජානනාංශයට ඒකෝ ඒක නාම භික්ෂුව මම තනියෙන් පින්න පාත වෙනවා තනියෙන් පින්න පාත වෙනවා මම කුටියේ ඉන්න කියලා ඒකත් ඒකචාරී තමයි මහාන. නමුත් මේ හිත දේවල් වලින් වෙන් කරන ඉන්නකොටත් ඒකචාරී ඒක දැන් උතුම් ඒකචාරීකම. ඒක තමයි බද්ද ඒක රත්ත. උති කටුකුරුද සානන්ත උකට අර්ථකථනය ලියලා දීලා පවත් උනා. වද්දේ කරත්ත. ඉතින් සිංහලට දැම්ම උත්තරීතර හුදේකලාව කියලා. අපි උත්තරීතර හුදේකලාව විතර බය නැහැ වෙන මොකටවත්. අපිට තනිකන් දෝෂේනවා. අපි සෙත් කවි කියනවා. අපි ඇපනෝල් දානවා එකලා වෙනකොට. ඉතින් සාසනේ තිබුණට මේ සාසනේ යොමු කරන්නේ මෙන්න මේ පිරිච්ච ගතියට කියලා දන්නේ නැත්නම් ඉතින් අපි මහන්සි වුණත් අර එල්ලේ නැති නිසා අමාරුයි. ඉතින් භාවනා කරලා විතරක් බෑ. ධර්ම සාකච්ඡා කරලා ඉතරත් බෑ. මූල ධර්ම දැනුමත් ඕන. මීට ඉස්සර ගිය කල්යාණ මිත්‍රෝ දකින්නත් ඕනේ. කම්මෝජිකාගෝ කියලා යන්නත් ඕනේ උකට. යනකොට යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ ගතිය ඔය කියන අපිට මේ එක එකලත් එකතෙන් වෙන්න පුළුවන් ගතිය උප්පත්තියත් එක්කම හැමදම තිබිලා තියෙන නිසා අපි ඉපදිලා තියෙනව නිවන් දැකලා. කවදාවත් හිතන්නේවත් නැහැ. නෑ නෑ නිවන කියන්නේ සුපර් මාකට් එක තියෙන එකක් නැත්තම් පිට රටින් ගෙන්නන එකක් නැත්තම් මෛත්‍රී බුද්ධ සාසනය විතරයි කියලා අයියෝ දාගෙන තියෙන නීති. ඔය කක්කටික අයින් වෙච්ච ගමන් ආගන්තුක උපක්ලේශ තියෙනවා අපි කොහොමද හිටියත් මම දැන් මෙතන තමයි ඉඳලා තියෙන්නේ කියලා. අන්ත ඒක අගේ කිරීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ලේසි වැඩක් නෙවෙයි මේ හැම ගහන්න ඕනේ රතුළුණු ගෙඩියක පොත්ත ගලවනවා වගේ එක එක එක එක ගලවලා බලන්න ඕනේ අඩිය මදයක් නැහැ කියලා තේරෙනවා. හැබැයි මදයක් වගේ එකක්. එහෙම නැත්නම් එකලා ගතියක්. මොකද්ද ගතියක් තියෙනවා. මගේ නෙවෙයි. ඒක අනිච්චං දුක්ඛං අනත්තං. මට ඒක දකින්න පුළුවන්. දැක්කත් මගේ නෙවෙයි. ඉතින් පුළුවන් තරම් බලන්න අන්නේ දැනෙන කොන් වෙන ගතිය වගේ එකට ප්‍රිය කරනවා නම් බද්දේ කරත්ත වෙනවා. ඒ කායන මාර්ගී සතිපට්ඨානේ තමයි. එනිසා බුදු කමඨාන් සුද්ධ කිරීමකදී අපිට මේ වගේ ආනිසංස ලැබෙනවා එක්කෙනෙක් කියනකොට අනික කටියට අපිට මන් දෙන එක මං කියන එක බොරු වෙන්න පුළුවන් මං ඒකට කවුරක්වත් කියන්නේ මේකමයි සත්‍ය කියලා. නමුත් එතෙන් යන එක ජොලි නම් සරුංගලේ නූල කඩලා ගියා වගේ දිරච්ච කොලයක් ගහකින් පාත් වෙනවා වගේ පණ්ඩු පලාසයක් ඉවරයි. ආය නැහැ සම්බන්ධයක් එකතු වෙනවා. අන්නේ දැනෙන ගතියට බද්ධ වූ ඒක රත්ත කියන වචනේ බුදුහාමර පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක පුළුවන් තරම් වඩන්න කියලා තමයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ දින කිහිපයකට පෙර දේශනාවේදී සඳහන් කළ පරිදි සතිය පළමුව හොඳින් වැඩිම සමාධියට රුකුලක් බව පැහැදිලිය. එහිදී මාර්ගඵල අවබෝධය පිණිස අප හැම කෙනෙකුන්ම වරහන් ඇතුලේ හැම චරිතයකටම සමාධිය වැඩි යුතුයමද නැතහොත් තීක්ෂණ සතියෙන් විදසුන් වඩා ඵල ඥානෙ අත්පත් කරගත හැකි වේද ඒක කරන්න අමාරුයි. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එකතු වෙන්න ඕනේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එනකොට සතිය තමයි සමාධියට ආසන්නම කාරණා. සතිය තමයි හේතු පාදක වෙන්නේ. සතිය දිගට තියෙනවනම් සමාධිය එනවා. සමාධි જાති දෙකක් තියෙනවා. එකම අරමුණක වෙන සමාධිය සම්මත සමාධිය සමත සමාධිය. නැත්නම් වෙනස් වෙන අරමුණු වල ඇති වෙන ක්ෂණවත් ටිතික සමාධිය විපස්සනා සමාධිය. එල්ලෙට වෙඩි තියනවාද? පයින් පිම්මට වෙඩි තියනවාද කියලා. කෝක හරි ගමන්නේ බුලට් එක වදිනවා නම් එච්චරනේ ඕන කරන්නේ. එල්ලේ තියනකොට වෙඩි තියනකට සමත සමාධිය කියනවා. දුවන පිම්මට තියන්න පුළුවන් නම් විපස්සනා සමාධිය. ඒකට අරමුණ එකම නෙවෙයි. නිසා විවිධ අරමුණු තියෙද්දි කරන්නේ සමාධියක් තියෙනවා. ඒක නිකම් සර්කස් කරනකොට තියෙන සමාධිය. සර්කස් කරන තියෙන බැලන්ස් එක. පොළවේ ඇවිදිනකොට බැලන්ස් එකක් තියෙනවනේ. බැරල් එකකට ඇවිදින ගමන් බැරල් එක උඩ පෙරලෙන්නේ නැතුව ඇවිදින්න පුළුවන් ඒත් සමාධියක් තියෙන සමතයක් සමතුලිත භාවයක් තියෙනවනේ. එතකොට බැරල් එකත් කරකවන ගමන් යන්නේ. එතකොට එක තැනක නෙවෙයි අපි සමාධිය ඇති කරන්නේ. ඉතින් ওই දෙක අමාරුයි තේරුම් ගන්න. සමාධියක් අවශ්‍යයි. ඒක සමත සමාධි විපස්සනා සමාධි කියන එක නම් ප්‍රශ්නයක්. ඒක මහසි සාඩු සෝංශේ පුදුම ලස්සනට විස්තර කරලා දීලා තිනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේගෙන් අවසර ස්වාමින්වහන්සේ භික්ෂු ජීවිතය තුළ පුදුමහත් කටයුතු සිදු කිරීමේදී සෑම තැනකම සෑම විටකම මෙම පුහුණුවේදී ලැබූ සතිමත් බව දියුණු කිරීමේ වැඩපිළිවෙල ගලපා ගන්න අයුරු නැතිනම් දෛනික දිවිය තුල සතිමත්ව හා සම්පජානකාරී බව යන දෙක ඇති කරගන්නා හැටි පහදා දෙනමෙන් කාරුණික ආයාචනයක් කරන අතර එය ධර්මයට ජීවය දෙන ස්වාමින් වහන්සේ සංඝරත්නයට ජීවය දීමක් මෙන් මහත්සේ අගය කොට සලකමි. එබැවින් වැඩ සිටින සමස්ත සංගරුවන කෙරෙහි අනුකම්පාවෙන් දිනපතා සෑම තැන සෑම විටම සතිමත් බව පවත්වන ආකාරය පිළිබඳ විස්තර විග්‍රහයක් කර දෙන ලෙස පින්වත් ස්වාමින් වහන්සේට මෙසේ ආරාධනා කරමි. ඒක තව කොටසක් තියෙනවා. විශේෂිත ඉල්ලීමක්. ගෞරවමි ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම වැඩමුළුව තුල සමස්ත මහා සංඝරුවනට දැක් වූ වටිනා අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරන අතර මේ තුලින් අප සැම ලද යහපත පමන කළ මිල කළ නොහැකි දෙයක් වේ ඒ මේ ආකාරයෙන් ලැබූ දියුණුව සම්බුදු සසුනට කළ යහපතකි එබැවින් මෙවැනි දස දින වැඩසටහන් වාර්ෂිකව පවත්වන අතරම ඉදිරි වර්ෂවලදී මෙවන් භික්ෂු වැඩසටහන් දෙකක්වත් අප වෙනුවෙන් සංවිධානය කර දෙන ලෙස මහත් ඕනෑකමකින් ගරු කටයුතු ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. එසේම අප මෙතෙකින් උපයා සපයාගත් සියලු කුසල ධර්මයන් ස්වාමින් වහන්සේගේ ගුණ මිනි මාලාවට එක්වී පාරමී මිනි කැටයක් වී එක්ව තව තවත් නෙක්කම ජීවිතය විසිතුරු වී පළබර වී සියලු සම්‍යක් පැතුම් ඒ අයුරින්ම සඵල වී භව ගමන ඊතා ඉක්මනින්ම කෙලවර කොට පතන බෝධි ඥාණයට පත්වී නিত্য සැපතවන උතුම් නිර්වාණ ධර්මාවබෝධය සුවසේම සාක්ෂාත් කර ගැනීම පිණිස හේතුපකාර වේවායි මෙත් සිතින් සතුට සිතින් පුණ්‍යානුමෝදනා කරමු තෙරුවන් සරණයි හොඳ රචනය දලී බංකාරයේ කෙසේ නමුත් කමඨහන් උපදේශවල අන්තිම කොටස තියෙන්නේ ඉදින්දා ජීවිතයේ භාවනා සතුටුමත් වෙන හැටි මම පටන් ගත්තේ එතනින්. මට ඒ දවස්වල ඉඳගෙන ඉන්නවත් පරියන්ක කරන්නත් වෙලා තියෙනවා. තිරුණාවට ගල් ගහනවා. ඒ තරම්ම ගායක් තිබුණ මිනිස්සෙක්. කිසිම කෙනෙකුට ඉඳගෙන ඉඳ දෙන්නෙත් නැහැ මම. කොහෙන් හරි ගිල කොනිටර. ඒ නිසා මට කවදාකවත් බය පාඩිලා. මම කිව්වේ දත්ම දිනකොට. ඒකෙන් තමයි පටන් ගත්තේ. ඉතින් අර ප්‍රොෆෙසර් විජේරත්න ඇවිල්ලා කියනවා මට හරි සන්තෝෂයි ඔබ වහන්සේ මේ දත්ම දිනකෙන් භාවනාව ගන්නකොට මම ඩෙන්ටිස් කෙනෙක්. ඒ නිසා ඩෙන්ටල් ස්කූල් එක ඔක්කොම අරගෙන ඉන්නම් කිව්වා මේ දත්ම දිනකොට සතිය පිටවන්න පුළුවන් කියලා. ඒ නිසා එදිනදා වැඩ කරනකොට සතිය පිහිටවන එක වීඩියෝ ක්ලිප්ස් හතරක් තියෙනවා අපි ගාව. හතරම සිංහලට දාගෙන යනවා. ළඟදිම දානවා. දත්ම දිනකොට යෝග ව්‍යායාම කරනකොට බත් කනකොට සහ නානකොට. ඒක තරුවචනංශයේ ගතේ තිතේනි සින්නේ සුත්තේ జాగර්තේ තුන්නී භාවේ භාසිතේ දේශනා කළා තියෙනවා. ඒ නිසා හැම තැනකදී කොච්චර කරුණාවන්ත උත්තමයන් වහන්සේ නමක්ද කියලා කියන්නේ වැසිකිලි කැසිකින කරන දෙකත් අතහැරලා නැහැ බුදුහාමුදුරුවෝ. ඉතින් මම කියනවා ගඳ කිලියට කියලා මල පූජා කරත් පැසියට කියලා මල පහ කරත් එකම කුසලය සතියෙන් කරනවා. මල දන් දෙකක් තමයි. අර මල බුදුහාමරණ පූජා කරන මල මේක පහ කරන මල. ඉතින් අපි මේ වැසිකිළියටයි ගඳ කිලියටයි දෙකටම උපයන්න පුළුවන් කුසලයක් තියෙද්දී අපි මේක අමතක කරන එක ඒකට බුදුරජාණන්සේගේ පැත්තක් අමතක වෙනවානේ. ඒ නිසා මූලික කමටහන උපදේශලා අන්තිම කටස බලන්න. එහෙම නැත්නම් වීඩියෝ ක්ලිප් එකේ අපේ සත්‍යපාසලේ කරපු ඒ ටික තියෙනවා ඉංග්‍රීසි මාධ්‍යය තියෙනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මොකද අවුරුදු 5 6 ළමෙක් තමයි ඒක කරලා පෙන්වන්නේ කියලා දෙන්නේ ඉතින් ඒක නිසා ඒකට යන්න හැබැයි වැදගත්ම දේ තමයි සත්‍ය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගන්න. සුද්ධ සත්‍ය අල්ල ගන්න සක්මණෙන් ටිකක් වැඩ කරන ගමන් අල්ල ගන්න සක්මණෙන් ඊට පස්සේ දින්දා වැඩ කරන ගියාම තමන තේරෙන පටන් ගන්නේ මුළු ජීවිතේම ආර්ය පරිශ්‍රණයක් කියලා. ගෞරවනීය ස්වාමීන් අනිත් එක මේ සංඝයා රැස් කරන එක මම මේ මේ ආම්දුරට මම ඊයේත් කිව්වා. ඔය ආම්දුර එකතු වෙලා අවුරුද්දකට තුන් හතර සැරගෙන එකම ගිහියකත් එන්නේ නැති විදිහට මේක පුරෝම සංඝයාගෙම අවුරුද්ද පුරාම ගියන්න බම්බු ගහ ගන්න කියලා මේ සල්ලි දුන්නම් ගියෝ තමයි. ඒක ඒක ෂේප්මන්ට් එකක් දාන්න ඕනේ. ඉතින් ඒගොල්ලන් අපි වෙන වෙන තැන් කරතයි. මං හොයලා දෙන්නම් තැන්. හැමදාම එනවනම් නැත්තම් මම සංඝයාට වැඳලා නමස්කාර කරලා කියනවා මේ ගොඩ නැගිල්ලේ 19කට වැඩ ඉන්න පුළුවන්. හැම වැඩමුළුවකටම කලින් නොදන්නව එන්න අපට. අපි වග බලා ගන්න. ඉස්ලාම් මේ වගේ අපි අඳුරගත්තට පස්සේ කලින් කියන්න ඕනකමකුත් නැහැ. එනවා කියනවනම් හොඳයි. අත්‍තර මේක දන්නවනේ අපිට සංඝ වංශනමක් කියලා කියන වැදගත්. 아무ත් ඒ සංග්‍රහ කරන්න පුළුවන් වෙයි. එක දවසක් මයි ජීවිතේ ඉතාමත්ම කනගාටුදායක දවස මෙතෙන් වැඩමුළුවට ආපු සංඝයා වහන්සේ නමකට හිතමනාපයක් වෙලා ගිහිල්ලා. එදා අපිට එදා දැනගත්තා ඒ ඉතින් අපි මේ වැඩ කටයුතු කරන ගිහියෙක් ලව්වනේ ගිහිව ලව්වනේ ඒ දෙඩ්ඩි විනේ නීතියක් ගත්තා. සංඝයා වැරදි වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. නමුත් මෙතෙන් එන සංඝයා වහන්සේ නමකට හිතමනාප විදිහට කටයුතු කරනවා. සංඝයා වශයෙන් අපිත් දැනගන්න ඕනේ උනට වැඩි දේවල් බලාපොරොත්තු වෙන්න නරකයි. තියෙන විදිහට වැඩි කරගෙන යන්න. ඒ අතින් අපි අද තෑහෙන 70ක් කියලා කියන්නේ ඩික්ටින්ෂන් එකක් ලකුණු. 70 සංඝයා කියන්නේ ඉස්සර යන්දම් පාස් මාක්ස් තිබුණා 30 ගාන මෑණිවරුන් ඊට පස්සේ ගිය පාර 50 ගාණක් වුණා දැන් 70 කියලා කියන අපිට විශිෂ්ට සම්මාන ලැබිලා තියෙන නිසා මේ ඇත්තෝ මේක හොඳයි කියලා හිතනවා නම් සංවිධානයේ ලේසි නෑ පුදුමාකාර සංකීර්ණ දෙයක්. ඒක නිසා අපිට අනුග්‍රහ කරන්න සංවිධානය කරන්න මම විවෘත ආරාධනාවක් කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම සාකච්ඡාවේදී දේශනා කළ පරිදි සිත තුළ අතීත අනාගත අරමුණු ඔස්සේ නොව වර්තමානය තුල හටගන්නා අරමුණු තුල කෙලෙස් හටගනී. මෙම කරුණ හා බුදුරජාණන් වහන්සේ මජ්ජේ සූත්‍රයේ දේශනා කළ අතීතයේ ඒකාන්තයක් අනාගතයේ ඒකාන්තයක් වර්තමානයේ මැද එහිදී නොඇලී කටයුතු කිරීම භාවනා යෝගියා තම ජීවිතයේ කෙසේ යොදාගත යුතුද පහදා දෙනසේක්වා. ඔයික හරි අමාරුයි. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය ද්වේතාවේ අතහැරලා අත්කලම දාන යෝග මේ කාමසුකල්ලි කාණදී අයතරලා මධ්‍යම ප්‍රතිපදාව කියලා නේ බුදුන් අපිට දේශනා කළා තියෙන්නේ. ඉතින් මේ ද්වයතාවය අද්වෛතයකින් දෙකක් නැති එකකින් බුදුජානසට පස්සේ Hindu ආගමේ කතා කරනවා. අද්වෛත වේදාන්තය කියලා. ඒ අද්වෛතය බ්‍රහ්ම පදාර්ථය කියලා කියනවා. මේ බ්‍රහ්ම පදාර්ථේ නිර්ගුණ සහ ගුණ සුගුණ කියලා දෙකක් තියෙනවා. ඒක දෙක අතහැරලා මැද අල්ලගත්තයි කියලා මට හිතෙනවා. දෙකක් අතහැරලා අද්වෛතය අල්ලන. බුදුරජාණන් කියන්නේ මැදත් අල්ලන්න එපා. ඉතින් මේක මොන න්‍යායක් හදන්නද කියලා හිතන්න මේකේ. අපි කාමසුකල්ලියාවක ඉන්න එකනට අපි අත කිලමතරණය කරනවා ස්තුති කරනවා. මන්නම් හරි ජරාවයි මම කාමෙමයි ඉන්නේ අර මනස හරිෂෝ කියලා. අත්ති කිලම දාන එක අමු මැට්ටා. උදේ ඉඳලා හැන්ද වෙනකම් විඳවනවා. ඌට හිතෙනවා අර මනස නම් ජොලිය ඉන්නවා භාවනා නැතත් ජොලියෙන් ඉන්නවයි කියලා හිතෙනවා. මොනවා කියනවා දෙකම අතහැරපන්. අතහැරියට පස්සේ මැදක් එනවනේ. ඒකත් අරිනවයි කිව්වා. එක් කියනවා මේ ගංගියුර ඉඳලා යහයුරට වැලක පැද්දිලා එයා පැත්තෙන් ආපු අත්ත කෙල්ලන වැලක වැදිලා එහා කොනට ගිය වෙලාවේ ඒ වෙලාව ඇත ඇටි නැත්තම් ඌ ආපහු එනවනේ මේ පැත්තට එහා කෙලවරට යනකම් බල්ලා බදාගන්නේ මොකාද මොකා බදාගත්තා වගේ ගැලවෙන්න බැරි වෙන්නේ එහා කෙලවරට ගිය ගමන් අතහැරපන් ඊය වැල එහෙම නැත්තම් පහුර අපිට වෙලා දින පහුර කරේ තියාගෙන ඉන්නවා නැත්තම් වැල හයියෙන් බදා ගන්නවා ඒ වැලම ආපහු ගේනවා එනිසා දෙක අතහරිනවා කියන එක සංඝයාට එච්චර ප්‍රශ්නයක් නෑ සංඝයා මැද බදාගෙන මැදින් කනවා. මජ්ජේ සූත්‍රයේ කියනවා උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. තෝවං බ්‍රාහ්මනෝ තමං පන්න බ්‍රාහ්මනම් රූමි යෝජ යෝච සිබ්බනි මච්චගා. මඳා තායනවා කියන එක ලේසි නෑ. අපි යම් දෙයකින් එල්ලිලා ගොඩ වුණා නම් අපි ඒ දෙයට වඳිනවා. මේ කියන්නේ ඉනිමකට වඳිනවා. මේ පල්ලා චිත්ත දැක්කක් දන්නේ නෑ. මල්ලේ දාන ගන්න දෙන චිත්‍රයක් තියෙනවා ඊමකට පයින් ගහපේලා. ඕක තමයි නිසරණවනේ තේමාව. උඩ වෙන්න කමකට හරි නිමකකින් ගියා නම් ඒකට පයින් ගන්න. අපි ළඟ කිසිම ගුණමත්කමක් නැහැ. කිසිම කරුණාවක් නැහැ, මෛත්‍රියක් නැහැ. උදව් කරපේකට ගන්න. ඒක තමයි අපි මෙච්චර ජයයට වැඳෙන්නේ ඒකයි. එකෙකුට සැලුට් ගහන්න යන්නේ උදව් කරපේකට කියලා වැත්තකට යන්නේ. ඉතින් උඩට ගොඩ වෙච්ච ඉනිමකට වහින් ගහපු නිසා නිසන්නේ අවුරුදු 50ක් හිටියා කරදරයක් නැතුව. එහෙම නැත්තම් කරන්න පුළුවන් නීනේ මගෙන් දැන් බහින එක විතරනේ. ඔය අපිට උදව් කරපු හැම එකකටම පුළුවන් බිවට බස්සන්න. ඌට කියන්නේ අයින් කරනවා පැත්තකට වෙලා. ඉතින් ඒක අමාරුයි. මයක නම් ගිහි කාලේ ඉඳලා තිබුණා. <laughs> පුළුවන් තරම් වැඩ ගන්නවා. වැඩ ගත්ත ගමන් හපල විසි කරන උක්රොඩ්ඩක් වගේ. වැඩ ගත්ත විසි කරා. මේ ආමුදුවත් එච්චරයි. ඉතින් ඒක තියාගන්න මජ්ජේ මන්තාන ලිප්පති කවදාකවත් බෑ අපට අපිට අර මැද අතිර ගන්න උදව් වෙච්ච ක්‍රමේ සහ මැද බදාගෙන අපි මේ ජීවත් වෙලා තියෙනවා මේකත් අතහරින්න පුදුරචන්නත් අපිට උගන්වන්නේ ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා ඒක මම හිතන්නේ බෑකින් දෙකකින් දේශනා කරන්න පුළුවන් කියලා ගොඩාක් කල් පුහුණු කරන්න හැබැයි අපි ඒ වැඩේ ඉන්නේ කියලා සතුටු අපි දැන් ඉන්නේ ඒකේ උනාට පස්සේ තේරෙයි අවසරයි පින්වත් ස්වාමින්වහන්සේ ඉරියව් වෙනස් කරන නිසා දුක අවබෝධ කරගන්න නොහැකි ලෙසින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කර තිබෙනවද යම් බුද්ධ දේශනාවක කියලා අහන්නේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරන බැදී ඉරියාපත මාරු වෙන්නේ සයි කියලා බුදුරජාණන් දේශනා මට හරියටම අහවල් තැන කියලා එකක් ඇත්තේ නැහැ මතක නැහැ. ඒක ඍජු බුද්ධ වචනය. ගෞරවනීය ස්වාමින් වහන්සේ පූතිමුත්ත බේසජ්‍ය පොත ලබා ගන්න පුළුවන්ද? තියෙනවද ඔෆිස් එකේ දන්නේ නැද? මම හිතන්නේ අපි අලුතෙන් අච්චු ගාවුවා. මොකද කවුද හාමුදුර කෙනෙක් කියලා. මෙහෙම එකක් තියෙනවා කියලා වහුගේ ටිකේ දිගටම එල්ලොප්පෙන්න පටන් ගත්තා. මටත් එකක් මටත් එකක් කියලා. ඒතර පොත් තියුණා. මම හිතන්නේ පොඩ්ඩක් මේ හේවත් හේවගේ මන්ත පොඩ්ඩක් මතක නැහැ නේ. මම හිතන්නේ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මඩවල උපාලි ස්වාමින් වහන්සේගේ පොතක් ගැන ස්වාමින් වහන්සේ සඳහන් කළා. එහි නම කුමක්ද? නෑ මඩල් ස්වාංශික පොතක් නෙවෙයි පණ්ඩිත ස්වාංශි මේ කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව පේවින් ද වේ කියලා පොතක් ලියලා මම ඒක සුද්ධ කරන වෙලාවේ මඩවලු පාණි ස්වාංශි හම්බුණා ගිහිල්ලා. එතකොට ඒ ස්වාංශිත් කරලා තිබුණා ඒක. ඊට පස්සේ කිව්වා හැබැයි මේක කවුරුත් කියවන්නේ නැහැ කියලා. පස්සේ මම කරපු දේ ඒ ස්වාංශි ඉස්සුස් කළේ ගිනනලා ඒක දැන් යෝගාවචර උපදේශනය කියලා එකක් තියෙනවා. මෙහි තියෙනවා මේ පොත නොමිලේ බෙදා දීම සඳහා ඒකේ රචන තුනක් තියෙනවා. ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලක් යෝගාචර උපදේශනයේ සහ භාවනා කරන හැටි ඒකත් මම හිතලා තියෙනවා ඒ උපාලි ස්වාමීන්ගේ පොතක් නෙමෙයි ඒක බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ පොතක් ඉංග්‍රීසියෙන් තිබුණේ සිංහල sorry බුරුම් භාෂාවෙන් තිබුණේ ඉංග්‍රීසියෙන් දැම්මට පස්සේ තමයි මට හම්බුනේ ඒ පිටපත ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් මේ පඬිතරම් වෙබ්සයිට් එකේ ඒක පරිවර්තනය කරලා අපි අච්චු ගහලා තිනවා යෝගාවචර උපදේශනය කියලා යෝගාවචරෝපදේශ කියලා අපේ ලොකු සාංශික පොතක් තියෙන එක නෙවෙයි මම මේ කතා කරන්නේ මං කියන එකේ පුංචි රචන තුනක් තියෙනවා වෙනත් පොතක් භාවනා වඩන ආකාරය පිළිබඳව ඒහා සම්බන්ධ වෙනත් පොතක් ඇත්නම් පෙන්වා දෙනසේ පොත් තියෙන ගුණ දෙන දාපුවට කියන ඕන තරම් පොත් තියෙනවා ඈත් එහෙම නැත්නම් ජාතික පුස්තකාලයට යන පොත් තියෙන අම්මෝ පොත පොතේ ගුරාලා ඔක්කොම හැබැයි කියුවට ටොං ගන්න දන්නේ නැහැ. කියුවට භාවිතාවේ නැහැ. ඊට මිට වැඩි හොඳයි පොත් දැනුම ටොං එකට වැඩි ප්‍රායෝගික දැනුම අවුන්සයක් වටිනවා. පොතේ දැනුම ටොං එකට වැඩි අර පිට ගිය හිතක් ආපහු ගන්න හරි දන්නවනම් ඒ අවුන්සේ වටින ඔක්කොට වැඩි. ප්‍රශ්න අවසන්යි. අපි පැයකමාරක් කරන් තියෙනවා. ඒකට අපිට පැය භාගයක් විතර තියෙනවා සක්මන් කරන්න. ඊට පස්සේ අපි එකතු වෙනවා ධර්ම දේශනාව සඳහා. සියලු දෙනා වහන්සේලාට තෙරුවන් සරණයි.